බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යම්පි භික්ඛවේ භික්ඛූ සෝචෝ හෝති සෝ දස්ස කර්මේ ධම්මේ සමන්නාගතෝ හෝති ධම්මේ පදක්ඛිනා ගායං ශාසුඤ්ඤයන්ති ධම්මෝ නාත කරණෝ කීති ඉන්නේ නිරුම් ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ මේ කන්දකද සුති භාවනාවේ සිනාසන ආරණ්‍ය පදනම් කරගෙන පවත්වන මේ ධර්ම භාවනාවේ වැඩ පිළිවෙලේදී ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරගත්තේ නාටකරණ සූත්‍රය. ඒ සූත්‍රය අනාථව පවතින අසරණව ඉන්න පුතග්ජන ලෝකයට නාට කරන ධර්ම 10ක් දේශනා කිරීම පදනම් කරගෙන සරුවත් මහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක්. ඒ සූත්‍රයේ අපි මේ පසුගිය දවස් තුන ඇතුළත ශීලවන්ත වීම දුස්සීලයන් අතර නාට කරන ධර්මයක් වෙන හැටි සාකච්ඡා කරන්න දුනා. ඒ වගේම භෞතික භාවය දැනුම නැති පිරිස අතර ඉන්නකොට නාට කරන ධර්මයක් වෙන හැටි අපි සාකච්ඡා කරන්න දුනා. ඒ වගේම මිත්‍යා ද්‍රෝහීන් අතර ගුණමක බුද්ධලයන් අතර කල්යාණ මිත්‍යන් සහිතව වාසය කිරීම නාට කරන ධර්මයක් වෙන්නේ ඇති සාකච්ඡා කරන්න ලැබුණා. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශෝෂ ගුණය. මේකේ විරුද්ධ පදේ කියන්නේ දුර්වච භාවය කියලා. ලේසියෙන් උපදේශයක් දෙන්න බැරි, ලේසියෙන් කියන දෙයක් අහන්න නැති ගැටියට කියන දුර්වච භාවය කියලා. යමක් ලේසියෙන් උපදේශයක් දෙන්න පුළුවන් බව අනුශාසනාවක් කරන්න පුළුවන් බවට කියනවා ශෝෂ භාවය ඒ සියුත් භාවය නාට කරන ධර්ම අනාට වෙච්ච කෙනෙකුට සනාතන සනාත භාවයක් ඇති කරන්නේ අසරණ වෙච්ච කෙනෙකුට සරණයක් ඇති කරගන්න දෙන්න පුළුවන් ධර්මයක් වවයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයේ පවතින විඳන් දෙන් බැලුවොත් සුවච වෙනකොට නෝන්ජල් ගතියක් වගේ පේනවා. බය ආදු ගතියක් වගේ පේන්න තියෙන. එතකොට ඕනම කෙනෙකුට හිතෙයි හිතෙන් ඉඳ තියෙනවා මේ සුවච වෙනකොට අනාත වෙයි, අසරණ වෙයි. මොකද කවුරුත් වගේ මේ තමන්ගේ තියෙන මේ සුවච ගතිය, මොන්ජල් ගතිය, එහෙම නැත්නම් බය ආදු ගතිය ප්‍රයෝජනට අරගෙන ඔළුවට අතෝරන්න පටන් ගන්නී කියන එක තමයි මේ සාමාන්‍ය මතය. නමුත් ආසනයේ විශේෂයෙන්ම මෙතෙන්දි මතක් කරගන්න ඕනේ පැවිදි සාසනය නැත්නම් වික්ෂු වික්ෂුණී වශයෙන් සඳහන් කරන පැවිදි ශාසනය ගත්තාම ඒකෙදී ඒ ගිහි ලෝකයේ යම් ආකල්පයක් තියෙනවා නම් මේ ශුවච බව මුරුදු බව අනුතිමානී ගතිය කියන එක අනුන් එළුවට අතපොතන ධර්ම ඒ නිසා අපි එහෙම වෙලා බෑ අපි පොළොමොළ වෙන්න ඕන කඩු වෙන්න ඕන ඡන්ද වෙන්න ඕන කරුස වෙන්න ඕන කියන ගතිය සෑහෙන දුරට පාවා දීමක් කරන්න වෙනවා මේ පැවිද්ද ගන්න. පැවිදි වුණාට පස්සේ පුදුම විදිහට ශෝෂකීකරු බවක් ඇති කරගන්න වෙයි. ඉතින් මේ පැවිද්දයි ජීවිතාවයයි අපිට බලන්න පුළුවන් ශීලයට දක්වන අනුග්‍රහයක් වශයෙන් ඒ විතරක් නෙවෙයි සමාධි ප්‍රඥා භාවනාවට දක්වන අනුග්‍රහයක් වශයෙන් බලන්න පුළුවන්. කියන්නේ මේ ශෝෂ ගුණය පැවිද්දකගේ අලංකාරයක් වෙනවා වගේම පැවිද්දට මේ බණ භාවනා කටයුතු අඛණ්ඩව බාධාකින් තොරව පවත්වන්නත් අනිවාර්යයෙන් මේ ශෝෂ ගුණය අවශ්‍ය වෙනවා. මේ සුවච ගුණයත් එක්ක ඒක වටිනා ධර්මයක් පැවිද්දන්ට ලැබෙනවා පැවිද්ද දේශපාලනයි අයියෝ සුවච භාවයත් එක්කම අයිතිවාසිකම් සඳහා හටන් කිරීම කියන එක බුද්ධ ශාසනයෙන් අයියෝ යම් කිසි කෙනෙක් ඉල්ලීම් දිනා ගන්න අයිතිවාසිකම් සඳහා හටන් කරන්න ගියොත් ඒ ගමන පුරා මේ සුවච භාවය රැක ගන්න දැක්කත් තියෙනවා. ඒ නිසා බටහිර බුද්ධහන් ගැන උනන්දු කෙනෙක් මුළු ත්‍රිපිටකයම කියලා කියෝලා මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිසිම තැනම දැනක කිසිම ශිෂ්‍යයෙකුට වික්ෂ වික්ෂණේ පාදක පාස්කා කියන කිසිම කෙනෙකුට ආයිතිවාසන සඳහා සටන් කිරීම කියන වචනේ තියා එහෙම අහලකට දෙයක් අතු කරලා නැහැ. ඒක හරි මේ බැලුව බැලමට මුළු බුද්ධ ආගම පිළිකරන්න දක්වන්න පුළුවන් ගුණයක්. ඉතින් එහෙව් අයිතිවාසිකම් සඳහා සටන් නොකරන ධර්මයක් කොහොමද ලෝකේ පවතින්නේ? මොකද අයිතිවාසිකම් සඳහා කරන හටන් තමයි ලෝකේ තියෙන හරියක් ඒ සටන් සඳහා විවිධ සටන් උපක්‍රම ආයුධ සහිතව සම්බන්ධව කටයුතු කරද්දී අයිතිවාසිකම් සඳහා සටන් නොකරන දේ ඒ සම්පූර්ණයෙන් ලෝකයෙන් දුර වෙලා යනවා කියන එක තමයි මේ ධර්මයේ ගැඹුරෙන් දන්නේ නැතුව කතා කරන්න ගත්තොත් වෙන දේ. බැලු බැලමට ඒක පේන්නක් තියෙනවා වගේ. නමුත් අපි මේ කාලය තුළ මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරුවචන වහන්සේ පෙන්වන ලද මේ සනා සනාතනික ධර්මයක් තමයි සුවච මිනිසයා, මුරුදු මිනිසයා, අනතිමානී මිනිසයා නැත්නම් සුවච ධර්මය, මුරුදු ධර්මය, අනතිමානී ධර්මය ලෝක න්‍යායානුකූලව රැකෙන ගැතියක් තියෙනවා. මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ අනාථ අනාථන කියන පද දෙක පටලවා ගන්න එපා. නාථ කියන්නේ මේ හරණක් සහිත යම්මක් සහිත කෙනෙක්. අනාථ කියලා කියන්නේ හරණක් නැති එහෙම හවුහරණක් නැති කියන පදයයි. සනාතන කියන පදේ සඳහන් කරන්නේ සදාකාලික කියන පදයයි. ඒක නිසා සනාතන ධර්මයේ ලකුණක් තමයි ශනාත ගතිය, සසරණ ගතිය, ධර්මයෙන් තොර ජීවිත අනාථයි අසරණයි. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන බණ භාවනා කරන කෙනෙකුට ඇර විශේෂයෙන්ම තවත් පැත්තකින් කියනවා නම් තමන්ගේ කාලයේ විපස්සනාට යොදන කෙනෙක්ට ඇර ඉතාමත්ම අමාරුයි තේරුම් අරගන්න මේ මුරුදු භාවය, ශුවච භාවය, අනතිමාන භාව, සීකරු බව තියාගත්තාම මේ කොහොමද මෙච්චර මේ ඡන්දපරුත් සමාජයේ අසාධාරණ සමාජයේ අධාර්මික සමාජයේ ජීවත් වෙන්නේ කියන එක තේරුම් ගන්න තමයි. ඒ නිසා භාවනා ජීවිතේ පටලවාගත්ත ඇත්තෝ භාවනාව කියන එක මොකක්ද කියලා දන්නේ නැති ඇත්තෝ හරියට මේ භාවනා කරන්න පටන් අරගත්තාම මාර බලවේග වගේ ගැන කතා කරනවා. විසිල්වතුන් සාධාරණයක් අසාධාරණයක් ගැන නොසලකා තමන්ගේ පරමාර්ථ ලබා කර ගැනීම සඳහා ධර්මයෙන් හෝ අධර්මයෙන් සාධාරණව අසාධාරණව තමන්ගේ සත්පාදුකම් ආශාවල් සිිතේ හොයන ගැටි කරගෙන යනවා. සිල්වතා ඒ අතරමැද අවිහිංසාව තුළින් අනුහිංසා නොකිරීම තුළින් කටයුතු කරනකොට සිල් නොරකින්න කාලෙදී සිල් ලක්ෂණ කාලෙදී මාර බලවේග වැඩි කියලා සිල් ලකින්ද ගියස්සන්ගෙන් එක විදිහක ආඩපාලි කතාවක් ඇහැ. සමාධි භාවනාවට කරන්න ගිහිල්ලා ඇස්තික වහගෙන ශබ්ද නැට්ටනකට වෙලා අතක් පිටාසත් යන භාවනා කරනකොට වෙනදා නැති ආකාරයෙන් කෙලෙස්ම කියලා එනවය. එතකොට මාර බලවේග වැඩි වෙනවායි කියලා එහෙමත් කතාවක් මේ ළඟදී ඒ අපත්‍ත්‍ය බලංගොඩ නායක ආම්දුරෝ හම්බෙන්න ගිය ඉස්සක් අහුව ප්‍රශ්නයක් පස්සේ දාලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ මේ ආග්‍රහ ආගමික ජීවිතයට ආධ්‍යාත්මික ජීවිත බහින්න බහින්න මාර් බලවේග වැඩි වෙනවා කියන කතාවක් මේ ඥාත කාලේ ඇහින්න හම් වෙනවා ඔබ වහන්සේ තලතුණා කෙනෙක් වශයෙන් මොකද කියන්නේ උන්වහන්සේට බොහොම ලස්සන උත්තරයක් දීලා තියෙන ප්‍රායෝගිකතරයක් ඇත්ත මහත්යෝ මේ මුදවැඩ කරන්න යනකොට වෙනකට වැඩිය කිපෙන ගතියක් මාර බලවේග ගතියක් එන හැබැයි විපස්සනාට විතරක් මාර බලවේග නැහැ කියන්නේ. කියන්නේ විපස්සනා කරන කෙනා හරියට දන්නවා මේ මුරුදු ගුණය අනුතිමානී ගුණය සුවච භාවය භාවිතා කරලා තමන්ගේ ගුණ ජීවිතය නාස්ති කරගන්න. ඒ ගත්ත සීලය, ගත්ත සමාධිය, ගත්ත ප්‍රඥාව දිකට ගෙනියනවා. මෙතනදී මතක් කරන්න ඕනේ මම කලින් කිව්වා මේ බණ ගොඩක් ගැලපෙන්නේ පැවිද්දන්ට. ගියසඳ මේ කියන ධර්ම ක්‍රියාත්මක කරන්න ගත්තාම ගෙවල් දොරවල් වල අදදබර ප්‍රශ්න මතුවෙනවා කියන ධර්ම කියන සංහිඳියාව නැති වෙනවා කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන පිටක් වශයෙන් ගත්තාම ඔක්කොම සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන පිටක් නිසා විපස්සනා වැඩෙන් පැවිදි කියලා ගණන් ගන්න පුළුවන්. ඒ ඇත්තනම් ගැඹුරින් කල්පනා කරන්න වෙනවා. අර අපි කලින් කියා විදිහට සිල්වන්ත වෙනකොට, කලින් කියා විදිහට භෞෂික වෙනකොට, කලින් කියා විදිහට අනිකුත් ගුණ ධර්ම මත වෙනකොට මත වෙනකොට ඇඟට නොදැනී අපි තුල ඔලොමොල ගතිය වගේ පහළ වෙනවා. ඇඟට නොදැනී අපි ළඟ දලදඬු ගතිය වගේ පහළ වෙනවා. එතකොට අපි හිතනවා මේ වැඩ පිළිවෙලට අපිට බාධා කරන්නේ බාහිරේ කවුරු හරි. මහර බල වේගයෙන් නැත්නම් අසවලා හරිනේ කියලා කියන්නේ කියන්න මේ අපි කියන සුවච ගතිය නැති වෙලා අපි ඒවට පෞද්ගලිකත්ව ආරෝපණය කරලා ඒවත් එක හඳු කරගන්නවා. හඳු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ අහක යන නයි ඔලොක්කේ දාගත්තා වගේ নানা ආකාර ප්‍රශ්න අන්න එතනදී තමන්ගේ තියෙන ගුණවන්තකම්, ධනවන්තකම්, තරුණකම්, හැකියාව සියල්ලම මේ සුවච කියන ගුණයක් එක්ක ගලප ගන්න බැරි වුණොත් ඒ කොළමල ගැස් ටිකක් පහළ වෙන්නේ ඉතින්. අපේ සරුවත්යන් වහන්සේ සෝතගුණේ ගැන බොහෝම දුරදිග බලලා කටයුතු කරපු කෙනෙක්. උන්වහන්සේ හත් අවුරුදු සාහුල සාමණේර කුමාරයෝ ප්‍රයෝගයෙන් තමයි අල්ලගෙන ඇවිල්ලා පැවිදි කරේ. යශෝදරාව රාහුල පුංචි කුමාරව පිටක් කෙරුවේ මේ දරු දක්කමක් ඇති කරලා ආපහු හැරෙයි කියන හැඟීමක් ඇති කරගන්න. නරසිය ගාතාවල කියනවා මේ ඉන්නේ දේශියානෝ ඉවිල්ලා ඔබට දෙන්න තියෙන දෑවැද්ද ඉන්නවා. තමයි ලැබෙන්න තියෙන ඒ දායාද ඉල්ලන්නේ කියලා. ඒ රාහුල දිසු කුමාරයෝ මොනවක්වත් දන්නේ නැහැ මේ ශ්‍රමණේක් දැකලා ළඟට ගිහිල්ලා කියනවා ශ්‍රමණේ උඹේ සේවනල්ලත් මට සැපක් දැනෙනවා කියලා. සූරල්ලාගෙන නිදියා බලائیں۔ ඉතින් බුදුසානාවේ හේම මාළිගාට මාළිගාව පන්නලා ගිහලා මේ රණී කන ගහන ගිහලා ස්වාමීන් වහන්සේලා කියන පැවිදි කරා. ඒකේ දෙසුඳුවක් දීලා නැත්තා. ඊට පස්සේ බුදුහාමුදුරෝ කල්පනා කරනවා ඇත්තටම පැවිද්ද හිතු වෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ශාසනයේ ඉන්න ලොකු ලොකු ස්වාමීන් වහන්සේ. තාත්තා බුදුහාමුදුරෝ ඊගාවට රජ වෙන්න ඉන්න බුදු කුමාරයෝ. ඒ නිසා මියාතුළු සුවචභාවය නැති කරගන්න මාන්නකාරකම් නැති කරගන්න සෑම ලකුණක්ම තිබ්බා. අනිත් එක ගුණාංගයල පැවිදි කෙනෙකුත් කෙනෙකුත් නෙවෙයි අරුවත්යන් වහන්සේ අඬ ගහන්න ඇවිල්ලා පැවිදි කරපු නිසා සුවච නොවීම අනන්ත කරුණු තිබුණ නිසා රාහුල පුංච කුමාරයන් බුදුහාමුදුරුවෝ උපදේශයක් දුන්නා. රාහුල හැමදාම මිදුලන් ඉඳලා වැලිදෝතක් අතට අරගෙන උඩ දාලා මට මේ වැලිදෝතේ තියෙන වැලියට ගන්න උපදේශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. එහෙම නොවුනා නම් ඒ රාහුල කුමාරයන්ට අනන්තවත් කර්ම තිබුණා මාන්නකාර වෙන්න. දලදඬු වෙන්න, ඡන්දපරුෂ වෙන්න. ඒ නිසා රාහුල කුමාරයෝ දිගටෝ මේ අනතිමානී ගුණය දිගටම පැවැත්වුවා. ඒකෙන් අදහස් කරන්නේ මේ අපිට හම් වෙන ඒක භව සංකාරයකට ලබන තින් නිසා හෝ මේ ආත්මයේ තියෙන ප්‍රයෝග ඥාන නිසා හෝ බහුසුත භාවය නිසා හෝ ගුණවන්ත වෙන්න වෙන්න වෙන්න ගුණ කියන්නේ අපේ මේ විකලතා වැඩි වෙන්න වැඩි වෙන්න ඕන තරම් අපිට දුර්වච වෙන්න පුළුවන්. ඡන්දපරස වෙන්න පුළුවන්. එහෙම වුණොත් කවදාකවත් ගුණ වර්ධනයක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඒ ගුණවතුන්ගේ සිල්වතුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. අප්‍රසාදයට ලක් වෙලා ඒ අතරින් අනුකම්පාව ලබා ගැනීමට අපි අදක්ෂ වෙනවා. එහෙම වෙච්චහම අපිට ලෝකෙ වෙන්න තියෙන ඉතාම අමාරුම භයානකම අන්තිම මේ දඬුවම අපිට ලැබෙනවා. සරුවචනාංශයේ ශාසනයේ උන්වහන්සේ මරණ දඬුවම තීන්දුව කළ තිබුණේ නැහැ. හැබැයි මරණ දඬුවමට වැඩි දඬුවමක් තීන්දුව කළා දෙනවා. ඒ මොකද උන්වහන්සේගේ වචන කවුරු හරි කියන දේ අහන්න නැත්නම් බ්‍රහ්ම දණ්ඩේ බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ උපදේශ දීම නතර කරන. ඊට වැඩිය වෙන වෙනස් කරන්න දඬුවමක් නැහැ. බුදුජාන් වහන්සේ දීගේ අදාරන වෙලාවේදී ඡන්න ඇමතියා තමයි කන්ත කර්ෂය හැසිරෙන්නේ. ඊට පස්සේ ඡන්න ඇමතියාට අංගෙන්න පටන් ගත්තා. එයා කියන්න පටන් අරගත්තා රාහුල මේ ශාරිපුත්‍ර මොග්ගල්ලාන්ලා පස්සේ හම්බෙච්ච කට්ටිය මම තමයි මේ සිද්ධාර්ථ කුමාරව ගමින් එකොට කෙරුවේ. ඒ නිසා මට උඹලා ඔක්කොම වඳින්න ඕනේ. මම තමයි මුල් වෙච්ච කෙනා කියලා පුදුමාකාර ගෝසාවක් කරේ. මොනම ක්‍රමයකින්වත් බැරි වෙලා කියනවා සර්වඥාන්තිතෝ ශාක්‍ය කුලෙන් පැවිදිච්ච වෙන වැඩි හිටියන්කෝ කාටවත් මේ සංහාමුදුරන්ගේ තියෙන දුර්වච බව නතර කරා. ඒ නිසා පරිණිපාණය කරන්න ඉස්සෙල් සර්වඥාන්ති මතක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා මගේ පරිණිරවාණයෙන් පස්සේ චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩේ කරනවා. බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ ඊට පස්සේ කිසි කෙනෙක් එයාට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඡන්ද ස්වාමීන් වහන්සේ හම්බෙලා කියලා කියනවා සර්වඥාන්සේගේ වීඩයක් යනයි මම ආවේ. ඊට පස්සේ සමන්නාන්සේගේ සම්බ්‍රක්ෂාදීන් වහන්සේලා කිසි කෙනෙක්ගෙන් උන්වහන්සේට උපදෙස් ලැබෙන එකක් නෑ. බ්‍රහ්ම දණ්ඩේ පමණම කනවනවා ප්‍රධාන කොටසයි. ඒක ඇහෙනකොටම චන්හාංගව කලන්ත දාලා විමු වැටලා තියෙනවා. විනාශයි මම විනාශයි කියලා. ඊට පස්සේ ආයතනවලේ පිළිතලා තමයි අනිත් කතිය උපදේශ දෙන්න උපදේශ ලබා ගන්න පුළුවන් මේ විවෘතකම ඇති කරගන්න. ඒක නිසා අපේ ශාසනයේ විගතෝම අපි ළඟ තියෙන නිහතමානී ගුණ මත අපි ළඟ තියෙන මුරුදු ගුණ ගැති මති මත සුවච ගති මතයි ඇති වෙන්නේ. නමුත් වංචනික ධර්ම කියලා જાතියක් අපි ළඟ තියෙනවා. අනුශය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම වර්ගයක් තියෙනවා. අන්නේ ධර්ම නිසා ශීලය වුණත් දුර්වච බව පිණිස හිතින් තියදී. Taman ලබාගත් ආ වූ සමාධිය, ධ්‍යාන, අරූප ධ්‍යාන, ඊර්ති ප්‍රාතිහාර සියල්ලම දුර්වච බව පිණිස පිටන්නේ. විපස්සනා භාවනා කරනකොට උනත් ඕනකට වැඩිය නමං ගැන අධිතක්ෂේරුවකට ගියොත් දුර්වච බව ඇති වෙන්නේ කියනවා. මුරුදු ගති නැති වෙන්නේ කියනවා. අනුස්මාන ගති නැති වෙන්න ඉඩ තියෙනවා, ශ්වේත ගති නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇදී හානියක් Tamanට තවත් නෑ කරගන්න පුළුවන්. නිසා නිතරම Taman එක වැඩ කරන සතරත්නකාරීන් වහන්සේලා එක්ක යැත්තේ අදහස් මතම සාන්තරට යටත්ව ඒත් කියන දේවල් අහුම්කන් දීලා කන යතු මතු කරන්න පුළුවන් ගැතිය. සුවච බවක් ඇති කරගන්න බැරි නම් ඒක අපේ ජීවිතයේ ප්‍රධාන මහාන් කරගන්න දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ සමහර වෙලාවල් වලට ධර්ම මණ්ඩපයේ ඉඳලා සම්පිතියේ ඉඳලා ධර්ම මණ්ඩපයට වැඩ කරපු වෙලාවල් වල ඉඳපු ගමන් අහනවා මහණෙනි මේ අසවල් වචනේ අසවල් ධර්මයේ තේරුම මොකක්ද කියලා. ඒ මේ මාතෘකාවක් මත කරලා බණ ටිකක් කියන්නේ හිතිච්ච වෙලා. ඒක ස්වාමීන් වහන්සේලා ප්‍රතිඋත්තර දෙන ක්‍රමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මුළු බුද්ධ ශාසනයේ ධර්මයේ ඔබ වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. ඔබ වහන්සේ යමක් දේශනා කරනවාද අපි ඒකයත් ඒ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ඔබ වහන්සේ අහන ප්‍රශ්නෙට උත්තරේ ඔබ වහන්සේට වැටහෙවා. අප ගැන අනුකම්පාවෙන් මේ ප්‍රශ්නෙට උත්තර ලබා දේවා කියලා බුදුහාමුදුරන්ට ඒ ප්‍රශ්නයම ගෞරවයෙන් යුක්තව යොමු කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා තේනේ තේනේ බික්කු සාදු කංශුනාත මනස්කරෝත භාගීශාමි කියලා අර සංඝයාට ධර්ම ගෞරවයක් ඇති කරනවා. කොහොමද කියන්නේ? එහෙම මහණෙනි සාදුකම් සුණාත මනාවකට ආශාව. මානසිකරෝත මම මේ කියන දේ අනුව හිත පිහිටවව. මම දැන් කියන්නයි හදන්නේ කියලා තමයි බණ කියන්නේ. මේ විදිහට පුදුමාකාර ගෞරවයක් අපි ඇති කරගන්න වෙනවා. මේ අපි ඇති කර අපි කරගෙන යන වැඩපිළිවෙලෙදි ධර්ම ධර්මයේ සම්බන්ධය. ඉතින් මෙන්න මේක ලෑස්ති වෙලා ගියේ නැත්නම් නැත්නම් අපි ඒක ඒ ගුණයක් වශයෙන් දිනු කරගෙන නැත්නම් අපි කොයි චිත්තක්ෂණයක අනාථ වෙනවද කියන්නේ. කොයි චිත්තක්ෂණයක අනාථ වෙනවද කියන්න බෑ. අපිට බැරි වෙලා හරි හිතුනොත් මම ඊශ්වර දුක්ඛීලයි දැම්මම සුසිල්වන්ත වුණා. ඒ නිසා මම දැන් උසස් මාත් එක්ක ඉන්න අනිත් ඔක්කොම මට වැඩිය පහක් ඒගොල්ලෝ සිල්වන්ත නැහැ ඒගොල්ලෝ දුසිල්වන්තයි කියලා චිත්තක්ෂණයක හෝ මම මේ සිල්වන්තකමෙන් උසස් අනික් කට්ටිය පහක් කියලා සීලය හෝ ඉස්සර කරගෙන අත්ත්ුක්ඛංශන පරවාම්බණයට දැක්කොත් Taman උසස් අනු පහක් කියලා එතනින්ම සෝච දුර්වචකමක් ඇති වෙනවා එතනින්ම අනාථ තත්ත්වයකටපත් වෙනවා මේ නාට කරන ධර්මයේ අහන්න නැතුව ඒ උත්තර ඒ පුත්ලා ගොඩ ගන්න බැරි තත්ත්වයකට ඒ නිසා සීලය පවා ඒක ඇති දාන ගැන අහන්නම දෙයක් නෑ දානීයදී හුඟවදනේ කඩාර පාන. දානීය ශික්ෂා පාන්න හදනවා. ඒ ශික්ෂාපන්න හැම වෙලාවකම වෙන්නේ මොකද්ද? මේ සෝෂකම නැති වෙලා දුර්වලකම නැති වෙලා අනවශ්‍ය අනුන්ගේ කනට තීරි ගන්න තත්ත්වයක් ඇති වෙනවා. ඒ ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේ කතා කරන්නේ සීල සමාධි ප්‍රඥා ගැන. නමුත් සීලය පවා දුර්වල බව පිණිස හේතු වෙන්නේ ඉති කියනවා. ඒකදී සෝෂ බව ඇති වෙන්න නම් තමන් සිල්වන්ත වෙන්න වෙන්න වෙන්න යහපත් පහත් ඇති නැගෙන ගති ඇති කරගන්නවා. ඊට පැතිය උගාස් ධර්මයේ වාස් අමාරුයි සමාධිය හරියට පස්සේ. සමන් කරන භාවනාවේදී අරමුණේම හිත පවත්වන්න පුළුවන් ශක්තියක් වෙනකොට බය දෙක වාඩි වෙලා ඉන්න පුළුවන් කක්ෂයක් වෙනකොට විවේකයට කැමැති ගැටයක් වෙනකොට අංගෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නහයෙන් බලන්නේ අනිත් කටිය දැක්කේ මම ඔච්චර භාවනා කරනවා මට විතරයි සමාධිය තියෙන්නේ මේ කිසි දෙනෙකුට නැහැ මේ කට්ටිය තාම ඉන්නේ අර ධන ගාන මනු ගාන කට්ටිය කියලා අර තමන් පිළිබඳව උගස් කොට හලකන අනුන් පිළිබඳව පහත්කට හලකන කප්පේට ආවොත් ඒකටත් සෑරලා කියන්න පුළුවන් දුර්වචකමක් කියලා අනුන්ට මේ පුද්ගලයාට උපදේශයක් දෙන්න පුළුවන් අවවාදයක් කරන්න පුළුවන් කප්පේ නැතිව මේ தත්ත්වය ආවට පස්සේ තමන් අනාගත තත්ත්වයකටපත් වෙනවා මොකද හේතුව සත්පුරුෂයෙක්වත් දෙන්නේ නැහැ ඊට පස්සේ උපදෙස්සේ. දෙන්න බෑ. මොකද මේක ආයෙ තහන්න නැති තත්ත්වයක් කියලා. ඒ වගේම අපි අනික් කට්ටිය වගේ නෙමෙයි අපි සමතේ නෙමෙයි කරන්නේ අපි විපස්සනා කරන්නේ කියලා එහෙමත් අංගින ගතියක්. ඒ අහකට පස්සේ කවුරුවක් අධ්‍යාර බලා ගන්න ගණන් ගන්න අපි මේ ඉගෙනම වැඩෙන් කරන්නේ කියලා ඒ අර ඒ ගුණයම අනවශ්‍ය මෝල් ගහක් ගිල්ලා වගේ නැමෙන්න බැරි සත්‍යක් ඇති කරගන්න. මේ සෑම දෙයකින්ම වෙන්නේ ලක්ෂණ බුද්ධ ශාසනයක් හම්බෙලා, වටිනා මනුෂ්‍යකමක් හම්බෙලා හොඳ දෙයකට බහැලා ඒක නూరుට වමකින් අල්ලන්න කියන ඉඳලාදී. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ ශීලය Taman තුල පිළි කියන. නැත්නම් ශීලවන්ත වුණා නම් මේ ශීලය ශාසනික වස්තුවක්. මා තුළ ක්‍රියාත්මක වුණාට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේ සාසනික වස්තුවක් විදිහට සලකනා මිලක තමන්ගේ බුද්ධිලික බුද්ධිලික දින්න කරගන්න යන නාරකයි යම්ම වෙලාවක ශ්‍රද්ධාව වීරිය ශක්තිය කියන ධර්ම ටික පෙළ ගැහිලා සමාධිය මතු වුණාන කවදාකවත් නරකයි මේක මගේ සමාධිය කියලා කියනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ සමාජයේ හේතු ධර්ම නිසා හටගත්ත ඵලයක් මේ වෙලාවේ ආවට ඒ වෙලාව ඉවර වෙන්නේ නැති වෙන්නේ කියලා. ආවොත් හොඳයි. නාවත් හොඳයි. අන්න මේක කියනවා සෝච ගතිය තියෙන්නේ. ඒ වගේම යම් වෙලාවක තමයි ධාතු මනස්කාරයේ හිත යනවා හේතුපත්‍ය ධර්ම වැටහෙනවා. ලාවට හරි යාන්තම අනිත්‍ය දුක් අනාත්ම වැටෙනවා නම් කවදාකවත් නරකයි ඒක දුරචකමක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ මම උසස්ය අනිත්‍යයි පහත් කියන හැඟීමක් ඇති කරගන්න අරකයි. ඒක නිසා ධර්ම පෙර පරම්පරාව විදිහට එnde එnde එnde අර කිරිවදින ගෝයන් කරල එnde එnde එnde පහත් වෙන ගැටයක් තමයි තියෙන්නේ. මේක පොළොවටයි පහත් වෙන්නේ. ಗುಣ ගහක් හොඳ නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. ಗುಣ ගහක් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න දැල්ල පොළොවට පහත් වෙනවා. මේව තමයි වැඩෙන ස්වභාවය. මේව තමයි චරිතයක් වැඩෙනකොට නාටකතර ධර්ම වැඩෙනකොට Tamanට වැටෙන්නේ නැහැ. ඉතින් මේක වෙන ඇත්තෝ ධර්මේ නොදන්න ඇත්තෝ හරි මේ ශාසනයේ පිට ඇත්තෝ නෝන්ජල්කමක් විදිහට කලකාවි. මේ කොණ්ඩපන්නතිකමක් විදිහට කලකන් දීලා තියෙනවා මේ ශරීරයන් වහන්සේ වගේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥතා ඥාණය ඇති බුදු පියාණන් වහන්සේ අපට මතක් කරලා දීලා තියෙන්නේ තමන්ට තමන් මෛත්‍රී කරනවනම් තමන්ට තමන් ස්වార్థය සලකන්න කැමති නම් සක්කෝ උදූච සූජූච සුවචෝ තස්ස මුදු අනතිමා කරණීයන් අත්ත කුසලේන අත්ත කුසලේ කියලා කියන්නේ තමන්ට තමන්ගේ ආත්මය ධනවඩ ගැනීම එහෙම නැත්නම් අත්ත කුසලයේ ස්වార్థේ කමස් කැමති වෙනවා නම් ආ ගුණ 14ක් වඩන්න ඕනේ කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තං කදං අභිගමෙච්ච මේ ගුණ වඩන්නේ මොකටද සාන්ත වූ මේ නිර්වාණ පදේ ලබා ගැනීමටයි සක්කෝ කියන හැකිය ඇති සංඥාව ඇති කරගන්න ඕනේ සක්කෝ උජුච දෘෂ්ටි ඍජු කරගන්න ඕනේ සූජුච ඒක සඳහා දෙපාරක් බලන්නේ නැතුව අපටිවාණීව ඍජු ඒ ගමන යන්න ඕනේ සූජු උජුච සූජිච සුවච ගතිය තියෙනවා මේක හරීම අමාරුයි ගුණවන්ත වෙලා ගුණ නොපෙන්නා ඉන්න ගැතිය. තමනකට කොච්චර දෝ සීලයක් තිබුණට දුසිල්ලුන් අතරට ගියාට කවදාකවත් මම සිල්වන්තයි ඕගොල්ලෝ දුසිල්වන්තයි කියලා ඉන්දියක්වත් නොඑන්න කටයුතු කරන්න හේතු වෙන්නේ. තමන්ට හොඳ සමාධියක් තියෙද්දි කිසියම් සමාධියක් ගන්න බැරි උද්දච්ච කුක්කුත්ෙන් පිරිච්ච ගැටියක් පිරිසක් ළඟට ගියාම අර පිරිසත් එක්ක හොඳට සීහිලට ඇහිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනකම අර තමන්ගේ තියෙන ඒ ඒ අශ්‍රද්ධියක් සමාධියක් තියෙන ගැතිය පිරිසට නොයෙන කාලේ. ඒ වගේම තමයි හොඳට විපස්සනා වශයෙන් තේරෙද්දී මේකේ මත පිට ධර්මයේ මේකුණාට ඇතුලේ තියෙන මේකයි හේතුඵල ධර්මයේ මේකයි කියලා ඒවා නොතේරෙන මත පිට විතරක් බලන පිරිසක් අතට ගියාම ඒක තමන් ළඟ තියෙන ගුණේ නොපෙන්වන ගුණ වශාගෙන ජීවත් වෙන ගැතිය නොතිබුණොත් තමයි අර මාර බලවේගය ඉස්සර කරන්නේ. ඒකකොට තමයි මේ සමාජ ධර්ම Tamanට බාධා කරන්නේ. ඒක නිසා මේ සුවච ගුණය දන්නවනම් මුරුදු ගුණය දන්නවනම් අනුතිමානී ගුණය දන්නවනම් ඒ බුද්ධලට කිසිම තැනක කිසිම වෙලාවක මුන්නම්මක ප්‍රතිවිරුද්ධ ධර්මයක්වත් බාධක ධර්මයක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කියන මේ සුවච ගුණය මුරුදු ගුණය හතමලා ගන්න පුළුවන් දේවල් නේ. කඩේ තාප්පියේ ගිහිල්ලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ಗುಣ අපිට වඩා හිතා ගන්න පුළුවන් ආරෝපණය කර ගන්න පුළුවන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පෙන්ලා තියෙන ආදර්ශ උපමා මාර්ගය. නමුත් ඒක తాවකාලික. යම්ම වෙලාවක අපේ හිත මේ කියන සුවච භාවයේද ඒ අනුව යන මුරුදු අනතිමානී ගුණ එන්නේ කෙලෙස් ප්‍රමාණය මත. යම් හිතක කෙලෙස් සහිත නම් ඒ හිත දරතයි. ඒහිස දල දඬුයි. ඒහිස වේලිච්ච දර කඩක් වගේ නැමෙන්න කැමතිද? නමුත් ඒ වෙනුවට හිත කෙලස් කහට කෙලස් උපක්ලේශ අයින් වුණොත් එnde එnde එnde හිත කර්මයි. එnde එnde එnde හිත මුරුදු අනුතිමානී බවට පත් වෙනවා. ඒක නිසා මේ කෙලස් අයින් කරනවා කියන එක අතින් කියලා අයින් කරන්න බෑ. ඒකට වෙනමම ප්‍රතිපදාවක් වකින් තෝනේ ඒ ප්‍රතිපදාව රකින්නකොට තමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත ඒ කෙලෙස් දුරු වෙන්න දුරු වෙන්න තමයි කර්මන්නේ භාවයටපත් වෙන්නේ. ඉතින් ඒක සඳහා අපිට ක්‍රම තුනක් සර්වචනanse පෙන්ලා දීලා තියෙනවා. පළවෙනිම ක්‍රමය තමයි මේ පරිඋද්වීතික්‍රම කෙලස් කියන සමාජ නීති කඩන සමාජ සම්මුති කඩන එමකින් අනුන්ට කරදර කරන සමන්ට කරදර කරන මේ මොහොත කරදර කර ගන්නා මාත්‍ර කරදර කර ගන්නා සිල් කැඩීම නම් වූ පළවෙනි මාර්ගය. එයා ශීලයක් නැති වීතිකම කෙලෙස් වලින් බරිත පුද්ගලයා හරිම දලදඬුයි. ඉතින් ඒ පුද්ගලයා වෙන කෙනෙක් කිව්වට අහන්නෙත් නෑ, සුවච වෙන්නෙත් නෑ. ඒක නිසා අපි ඒ ඇත්තෝ හිරේ විලංගුවේ දාලා මරණ දඬුවම් දීලා මොන නීති දැම්මත් කවදාකවත් ඒ පුද්ගලයාට ශීලයක් ආරෝපණය කරන්නත් බෑ. ඒ වැඩේ කවදාකවත් හරියන්නේ නැහැ. ඒ නිසා අපිට හරි අමාරුයි අපේ සහෝදරයෝ, අපේ නෑදෑයෝ, අපේ දූ දරුවෝ දුසිල්වත් කියලා අපිට කරන්න දෙයක් නැහැ. මේ වෙනකොට එකක් අපිට කරන්න. අපිට සිල්වන්ත වෙන්න. ඒ කවුරු මුසිල්වන්ත වුණත් Taman සිල්වන්ත වුණාට පස්සේ ඒ යත්තන්ගේ අකුසල නිසා Tamanට සිද්ධ වෙන්න තියෙන බාධක ධර්ම ටිකක් අයින් කරගන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ සෝච භාවය ඇති වෙන්නේ මේ වීතික්‍රම කෙලෙස් අයින් කිරීමේ මුරුදු ගතිය තියෙනවා හිතේ. ශීලාචාර ගතිය තියෙනවා, හික්මන ගතිය තියෙන පටන් ගන්නවා. මේක තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයේ ඉස්සෙල්ලාම සුවච භාවයට අප වෙන තැන කැප වෙන තැන. මෙතෙන්ට එනකොටමත් එකක් කියන්න පුළුවන් සීලය කියන මට්ටමට එනකොට මම කියන මට්ටමේ විතරයි අපිට සාහිත්‍යයේ අපි කියන වචනෙට යන්න හම්බෙන්නේ. කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ සීලයක් පිළිබඳව අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්න බෑ. කොටින්ම මට මගේ සීලය ගැනවත් කියාගන්න බෑ. ඒක නිසා සීලයට යනකොටම තනි වෙන ගතියක්, තනි අලියා වාගේ තරඟ වෙනවා. උන් සිල්ලුතුන් එකතු වෙනවා. සිල්ලුන් අතර සමගිය වෙනකොට මා පුදුමාකාර ශක්තියක් එනවා. ඒක මම ඉච්චර වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආද. මොකද මේ අතන සීලය උගන්වන්න මම ඉච්චර මහන්සියෙන් දොනකමක් නැහැ. නමුත් ඊගාවට තියෙනවා මේ පරිඋත්ථාන කෙලෙස් හිතේ නැගින නීවරණ ධර්ම පිළිබඳව. ඒක ඉතින් භාවනා ජීවිතේ බොහොම ඍජු මාතෘකාවක්. යම්ම වෙලාවක හිතට රාගය ඇති වුණා නම්, ද්වේෂය ඇති වුණා නම්, නිදිමත ඇති වුණා නම්, උද්දච්ච කුක්කුච්ච පහළ වුණා නම්, විචිකිච්ඡා පහළ වුණා නම් ඒක නිසා වේලිච්ච දරකඩක් වගේ. ඒ හිත අන්තිම දරත භාවයටපත් වෙනවා කලු ඡණ්ඩ පරිවේසක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඒ හිතකින් එන කෙලෙසිච්ච හිතකින් සතෙක් මරනවා කියන එක, හොරකමක් කරනවා කියන එක, කාමීත්‍යාචාරයක් කියන එක, බොරු කියන, විශ්වචන පරිවර්තන කියන එක කිසියම් වෙහෙසකින් තොරව සිදුවේ. ඒක නිසා අපිට දීදි වෙනවා ශීලයේ ආරක්ෂා කරගන්න නම් හිත ඇතුලේ තියෙනා වූ මේ නීවරණ ධර්ම ටික අයින් කරා. නීවරණ ධර්ම ටික අයින් වුණාට පස්සේ හිත විනීවරණ චිත්තං කියලා කියනවා නීවරණයන් තුනී වෙන අවස්ථාවක්. ඒක සරුවත් යනවා ආයේ බලලයි මේ වගේ පිළිකකට බණ කියනකොට උන්වහන්සේ බණ කියලා කියලා ඒ හිත් විනීවරණ තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. උන්වහන්සේ බලනවා එතකොට හිත පෙනෙන හැටි පොතේ සඳහන් කරලා තියෙන්නේ උදග්ග චිත්තං, පසන්න චිත්තං, විනීවරණ චිත්තං, කල්ල චිත්තං, මුදු චිත්තං කියන වචන. ඒ හිත භවිතං කරන මිනිසයා විතරදී ඉඳන් ඉස්සල්ලා මඩ කලල් කරනවා. පළවෙනි හීයෙන් බින්නගම කරලා දෙහියෙන් කට ටික ගාලා තුන්වෙනි හීයෙන් ගන්නවා නිකන් තලපේ වගේ ටික ටික මඩ ටික හදාගන්න වෙලෙකට මඩ කලල් කරනවා කලල් කරන්නේ නැතුව කවදාකවත් පැලයක් හිතවන්නේ විතර වියක් සංකප්ප කරන්නේ ඒ වගේ තමයි අපේ හිත දානෙන් සීලෙන් සමාධියෙන් තුනී කරලා මෙලෙක් කරලා කලල් කරගත්තට පස්සේ තමයි සත්‍ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයකට එන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා කල්ල චිත්තං කියන එක දැක්කට පස්සේ තමයි ගැඹුරු ධර්ම දේශනා කරන්නේ. ඊගාට කියනවා මුදු චිත්තං කියලා. හිත මුරුදු වෙනවා කොහොමද මුරුදු වෙන්නේ? කුඹලෙක් අතට අහුවෙච්ච නැටි පිටක් වගේ ඕන පැත්තකට නමන්න පුළුවන් තත්යකට ගන්න පුළුවන්. එහෙම නැතුව මේකමයි සත්‍ය මමමයි හරි අනුන් වැරදි කියන තරගරු ගති කියනවා කවදාකවත් ධර්මයේ දරන්න පුළුවන් එකක් කියලා. උදස්ස කල්ල චිත්තම් මුදි චිත්තම් පසන්න චිත්තම් බුදුමාහාර ප්‍රසන්න භාවයකටපත් වෙන ඒ වෙලාවේ හිත බුදුහාමුදුරණත් පේනවා ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ ප්‍රසන්න භාවයක් කියලා විනීවරණ චිත්තං හිතේ නීවරණ ධර්ම කිරි වෙන්න පටන් ගන්නවා. අන්නේ හිත තමයි චින්තපොණ කඩදාසියක් වගේ එන ඕනෙම ධර්මයක් උකහා ගන්න පුළුවන් අවශෝෂණ ශක්තියක් ඇති කරන්නේ. අනික හැම හිතක්ම මුලින් නබපු කල වාගේ නැත්තම් පිරිච්ච වතුර පිරිච්ච කල වාගේ කොච්චර මොනවා දැම්මක්වත් ඒකට අහන්න. ඒ මේකට හරිනේ අවශ්‍ය නම් අපි භගවා ඥානාති අහං ඥානාමි කියන පදේ තේරුණා. දැන් දන්නේ බුදුහාමුදුරෝ අපි දන්නේ නැහැ අපි ළඟ ශ්‍රේෂ්ඨකම කියලා. මම අර තියාගෙන ආව කතාව මොකද්ද? ඒ ಗುಣ හටවගෙන තියාගෙන හිටියත් වැඩි කල් අල්ලන්නේ. සුවච වෙන්න ඕන වුණාට සුවච වෙන්න බෑ. ඒ සුවච ගුණ ඇඟට වදින්න නම් අදුගාන නීවරණ ධර්ම පහ හිතෙන් අයින්. හිතෙන් අයින් වෙනකොට අනිවාර්යයෙන් මේ නීවරණ නැති හිත කල්ල චිත්තං මුදු චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං නිවන චිත්තං කියන විදිහට ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන් හිතක් වාඩිපත්. විදර්ශනා වශයෙන් ගත්තොත් අපි ආනාපානෙ හිත දාන. දාන විලාසෙදී අපේ හිත නිවන සහිත වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ සාමාන්‍ය චිත්ත වීඩියෝ. නමුත් යම් වෙලාවක අපි හිතමු <clears throat> මත වෙන මත වෙන ආශ්වාසයක මත වෙන මත වෙන ප්‍රශ්වාසයක හිතයි කියලා. ඒ හිත හිතිනකොට ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක අසුරක්. ආශ්වාස ප්‍රශ්වාසයේ හැමක සුහද භාවයක් මුරුදු භාවයක් ඇති වෙනවා. උත්සන්නව ආසන්නව ආනාපාන කිච්චුවේගෙන කිච්චුවේගෙන යනකොට යනකොට ආනාපානෙ තුනේ වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හිතේ තදින්ම බලපාපු කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම ටික ටික දුරු වෙනවා මොකද හිතයි ආනාපානයයි ඇර ඒ දෙක අතර ඉඩක් නැහැ. හොඳටම කිත් වෙලා ආනාපානෙ තියෙනවා. එතකොට නීවරණයෙන් ඉඩක් නැති වෙනකොට ආනාපානයෙන්ම ප්‍රකට වෙනකොට නීවරණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුරු වෙන්න පටන් ගන්නවා. අන්නේ දුරු වෙන්න පටන් අරගන්නකොට නීවරණ වලම සංසාරේ ගත කරනවා. විනීවරණ හිතක් එක්ක දන්නේ නැති කෙනාට මහා පාළුවක් තමයි දැනෙන්නේ. මහා නෝරු ගතියක් තමයි දැනෙන්නේ. මේ මොකද වෙන්න හදන්නේ කියලා මේ අලුත් ත්‍ත්වයට මොන දිගන්න බැරි. ඒකකට හැක පහළ වෙනවා. සංකා පහළ වෙනවා. බය පහළ වෙනවා. අසරණ ගති පහළ වෙනවා. වැරදිලාද කියලා හිතෙනවා. සතිය නැද්ද කියලා හිතෙනවා. සමාධිය නැද්ද කියලා හිතෙනවා. මොකද මේකකල් නැති අර විනීවරණ හිත අත්දකලා නැති නිසා. ඒ නිසා ඒ බුද්ධලයා කාර්යීයට භාවනා කරනකොට ගුරුවරයා හම් වෙලා මෙන්න මේ කාරණාව මේ කාලෙකම කියා ගන්න පුළුවන් කමක් එන්න ඕනේ. මම ආශ්වාසයේ දිගේදුවා ප්‍රශ්වාසයේ දිගේදුවා ආශ්වාස ප්‍රශ්වාස දිගේ යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ හිත නිමග්න වෙනකොට ඒකට හිත බැස ගන්නකොට මොහොත ගැටයක් ඇති වෙනවා. අසරණ ගැටයක් ඇති වෙනවා කියලා කිව්වොත් ගුරුවරයා තේරුම් අරගන්නවා මතක් කරනවා ඒකට සූදානම් වෙලා යන්න මේක තමයි අපි සංසාරයේ ඉස්සල්ලාම වාගේ මේ නීවරණයන්ගෙන් තොර හිත කෙලෙස් සහිත හිත දකින්න වෙලාව ශකන මේක පිළිබඳව අසන්න ගැතිය බයිලටයක් ඇති වෙනවනම් ඒ වෙලාවේ තමන්ගේ හිතේ රාගය තියෙනවද කියලා බලන්න කියනවා. ද්වේෂය තියෙනවද කියලා බලන්න කියනවා. මෝහය තියෙනවද කියලා බලන්න කියනවා. ශකාව නින්දට වැටුනොත් ඒවා නැති දෙයක අලුතෙන් රාග දෝෂ මොහ ඇති කිරීමක් තමයි කරන්නේ. මගේ වචනින් කියනවා නම් බෑදි දෙයක බොරදියකට කිරීමක් තමයි කරන්නේ. මොකද හොඳට බැලුවොත් ආනාපාන යේන හිත පවතින වෙලාවේ ඒකේ ඉස්සරහින් තියෙන ආනාපානේ මට වේවා කියලා රාගයක් එන්නේ නැහැ. ඒකදීම රාග කරන්න දෙයක් නෙවෙයි ආනාපානිය. මේක මට නොවේවා මේක නොදකින්න කියලා ආනාපානය පිළිබඳ ද්වේෂයක් එන්නේ නැහැ. ආස්වාද කරන වෙලාවේ මේක ආස්වාද ප්‍රස්වාසයේද කියලා කලකල බාගටෙන්නේ. ප්‍රස්වාස කරන වෙලාවේ මේක ආස්වාසයේද නැත්නම් ප්‍රස්වාසයේද කියලා කලකල බාගටෙන්නේ. ආස්වාදේලා ආස්වාද ගන්නවා. ප්‍රස්වාසේලා ප්‍රස්වාස ගන්නවා. මෙහෙම වුණත් මේ தত্ত্বය තමන්ට තේරෙන මට්ටමට එන්න නම් දිගින් දිගට දිගින් දිගට මේක චිත්තක්ෂණ රාශියක් යනවා. යනකොට යනකොට යනකොට තමයි අපි මේ නීවරණයන්ගෙන් තොර தත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේක නෙවෙයි අමාරු දේ මේක බාර ගන්නවා. එතින් මේ භාවනා කරන හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙනවා ඒක පිළිබඳව මට හැකියාවක් නැහැ. නමුත් හැමදේම කරන්නේ මේක ප්‍රතික්ෂේප කරනවා. මේකට දුර්වච වෙන එකයි. මේකට සුවචව මෘදුව අන්තිමානීය. මේකට නිෂිනින්ද වඩා ගන්න දෙන්නේ නැහැ. මොකද සංසාරේ පුරාම අපි මෙහෙම දෙයක් එහෙම නැත්නම් මෙච්චර ඉක්මනට නිවර්ණ හිතක් හම්බ වෙයි කියලා අපි දන්නේ. මොහු සර්වඥන්සේ සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නකොට ආනිසංස හතක් කියලායි අතිපට්ඨාන කියලා දෙනවා. ඒකායනෝ විස්සවේ අයං මග්ගෝ සුද ආයතන වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්‍යාගේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගයට අපි බැලුවා. මේ ඉස්සල්ලාම මේ කෙලෙස් වලින් විසුද්ධිය ලබන වෙලාව අන්න ඒක අධ්‍යකලා ඒක තමන්ට ඒක තමන් අභිෂේකේ ලබාගෙන ඉදිරියට යන්න නම් කොළමල ගති තියාගෙන බෑ. එන්න මේකට යථාර්ථ පහත් දවසින් මේක දිනු කවුරු කරගන්නවයි කියන එක සෑහෙන අභියෝගයක්. එහෙම නැත්නම් කියනවනම් මෙතනදී නින්දට වැටෙන්නේ නැතුව, ශක උපදවා ගන්න නැතුව, හයියෙන් උස්ම ගන්න යන්නේ නැතුව, ඇස්ති කරලා භාවනා කඩා ගන්න නැතුව මේක දිගට ගෙනියන්න නම් සෑහෙන මේ මුරුදු ගුණයක් තියෙනවා. එහෙම නැත්නම් අවස්ථානෝචිත ප්‍රඥාවක් තියෙනවා. අන්න ඒකට ගියාට පස්සේ තමයි යෝගාවචරයට ඉස්සෙල්ලාම මේ භාවනාවෙන් ලැබෙන ප්‍රීතියක් සුඛයක් අත්දැක ගන්න පුළුවන් ඉන්නේ අපි ඒක අද ධර්ම සාකච්ඡා කරනවා අතු කරගත්තා. අපි හිතමු මේක බුද්ධ කරගත්තයි කියන මේක බුද්ධ කරගෙන තව ටිකක් ඉස්සරහට යනකොට සය භාගේ හැමාරේ Tamanට මේ නිවර්ණ නිවර්ණයෙන් තොර හිත අත්දැක ගන්න පුළුවන් කප්පයක් නූලක් අල්ලගෙන ඒ නූල දිගේම අතහැරගෙන යනවා වගේ ශක්තිය දිගට පවතිනවා. මම ඉතින් අදහස් කරන්නේ සතිය පවතිනවා කියලා කියන්නේ ආනාපානෙම පවතිනවා. නමුත් ආනාපානයේ හිත පිට ගියා නම් පිට ගිය බවට සතියක් තියෙනවා. සද්දයක් ඇහෙනවා නම් සද්ද ඇහෙන බවට සතියක් තියෙනවා. හිතවිල්ලක් ආව නම් හිතවිල්ල යන බවට සතියක් තියෙනවා. වේදනාවක් ආව නම් වේදනාව දැනගන්න සතියක් තියෙනවා. ඒව නැති වෙලාවේ ආනාපානෙ තියෙන බව දැනගන්න. මෙතෙන්දී එක දිගට ආනාපානෙ තියෙන්න ඕන කමන්නේ. නමුත් එන බාධාව බාධා වශයෙන් ගන්න. ආනාපානෙ තියෙන ආනාපානෙ කියලා දන්නවනම් අර ඇති කරගත්ත සතිය මේ වැඩි වැඩි ඇවිදින දරුවා දඬුවට අල්ලන්නේ නැතුව කෙලින්ම යන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. මේ තත්ත්වයට පත් වෙන වෙලාවෙදි යෝගාවචරයා සුවචව කියන දේ අහලා උපදෙස් පිළිපැදේ නැත්නම් චෝදනා කරගන්නවා Tamange භාවනාවට මට ඉස්සර කිසිම හිතවිල්ලක් නැතුව භාවනා කරා දැන් මට හිතවිලි බහුලතාවක් වෙනවා. මට මේ ඇහි තියෙන වේදනාව වෙනදට වැඩිය දැනෙන ගැටලක් තියෙනවා. මට මේ පසින්න ශබ්ද කන සීරි ගන්න හිතට දෙනවා වගේ තේරෙන බඩක්. මේක ඇත්තටම මේ වේදනා ශබ්ද හිතේ බහුල වීමෙන් වෙන දෙයක් නෙවෙයි. හිතේ සංවේදීකම වැඩි වීම නිසා ශක්තිය අඛණ්ඩ වීම නිසා සිදුවෙන දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඉස්තර පුරුද්දක් තියෙනවා අවුරුද්දකට සැරයක් ගෙවල් වල උහුණු ගන්නවා. ඒ පොඩි දරුවෝ ඉන්න ගෙවල් වල පොඩි දරුවෝ අත ගන්න මට්ටමේ හරියට පිටියේ කැට වෙලා තියෙනවා තෙල් කුණු ගෑවිලා අඟුරු වලින් ඇඳලා සතුන් කැලි අතුල්ලලා ඒක කුණු ගැලිලා තියෙනවා. අන්නේ වැනි පිටියක කුණු ගැවට පස්සේ කුංජි ටිකක් හරි වැටුනොත් එහෙම බොහෝම කැපිලා තියෙනවා. කුණු ගන්න ඉස්සල දවසේ කොච්චර කුණු ගෑවුණත් ඒ තිබුණු කුණට අලුත් දෙයක් නෙවෙයි. නමුත් කුණු ගෑවට පස්සේ දවසේ කුංජි ටිකක් හරි වැටුනොත් අතක් තිබ්බොත් අර ලස්සන වෙච්ච සුදු පිටියට අර කුඩු පිටු ලොකුට කැඩලා තියෙනවා. ඒ වගේ තමයි අපේ හිත පිරිසිදු වෙනකොට වෙනකොට වෙනසක් නෑ නෑ හැංගිච්ච නැති හිතවිලි ඇඟෙන්න පටන් නොදැනෙන හිත වේදනා දැනෙන්න පටන් ගන්නවා. නොදැනෙන නෑ එන සත්‍ය ඇහෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය හොඳට ගුණය පැත්තේ වර්ධනය වෙන පැත්තෙන් බලන්නේ ගුරුවරු කියන්නේ මොකද්ද? ශබ්දයේදී, වේදනාවේදී, හිතවිලියේදී ආනාපානෙ පුදුවන්න දිගට කරන්නේ නැහැ. මෙන්න මෙතෙන්දි යෝගාවචරයේ යම් ප්‍රමාණයක මුරුදු ගතියක් ගතියක් අනතිමානී ගතියක් ශෝෂ ගතියක් ඕනේ මගේ සතිය කියලා කියන්නේ 100%ක්ම ආනාපානෙම නෙවෙයි ආනාපානෙ හිතවිලියාව හිතවිල්ල සතියට යටත් වෙනවා නම් ඒකෙන් බාධාවක් නැහැ වේදනාවක් ආවට වේදනාව දරා සියාගෙන ආනාපානෙ පුළුවන් නම් ඒකට සතියට බාධාවක් නැහැ ශබ්ද ඇහුණත් ඒ ගණන් නොගෙන යන්න පුළුවන් නම් සතියට බාධාවක් නැහැ මේ සතිය වඩා ගන්න නම් අඛණ්ඩ කරගන්න නම් විගත පවත්වන්න නම් මේ වාදක ඉවසන ගතිය. වාදක තිබුණ සතිය තියෙනවනේ කියන ගතිය ගන්න පුළුවන්. මෙන්න මේ දිගේ යනකොට උන්සිංස වාදක මැද සතිය පවත්වන්න යනකොට ශක්මන තමයි හුඟක් පාඩම. මොකද ශක්මනදී අපිට අරගෙන ශබ්ද ඇහෙමින් කරද්දී සතිය පිළිටනවා. පරියන්කේ ඒ වගේ මේ අර වැටි වැටි ගිය දරුවා රඳුවට අයින් කළ කෙලින් ඇවිදින මසම තියෙනවා. අන්න එතනදී 100ක් ආනපන ඊළඟ ගියොත් හෝ කිසිම සබ්දයක් මට ඇහෙන්න බෑ කියන විදිහේ කොළමල ගතියෙන් පටන් ගත්තොත් බාහන වැඩි. අන්නෝක ඉස්සරහට යනකොට යනකොට යෝගාවචරයේ තේරෙන පටන් අර ගන්නවා. මේ සංඥා දෙහිකේ කියන සංඥා නැත්නම් අපිට ඉන්න මේ ඇඳිනි මේක බාධාවක් වශයෙන් අඳව ගන්න පුළුවන් සාධකයක් වශයෙන් අඳව ගන්න පුළුවන් හොඳක් විතර දැනගන්න පුළුවන් නරකක් විතර දැනගන්න පුළුවන් ගතිය ඒක හිතේ තියෙනවා බාහිරින් එකක් නෙවෙයි අන්නේ විදිහට මේ සංඥා වේදනා පිළිබඳව අර සත්‍ය දිගේ ඇතුළට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒක වෙන සිද්ධිය මොකක් වුණත් අපි ඒකට දෙන අර්ථකථනය ඒක ගැන අපි හලගන්න හොඳත් නෑ අද කියන එකේ මෙලෙක් ගතියක් ඒකට ලෑස්ති වෙන ගතියක් නැතුව විපස්සනාවක නම් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා මොන බාධාවත් තිබුණත් තමන්ට ඕනේ සතිය පවත්වන එකයි සමාධිය පවත්වන එකයි මිසක් ආනාපාන දිගට පවත්වන එක නෙවෙයි. උපමාවක් විදිහට සර්වඥාන්සේ පෙන්නන්නේ ලෝකේ ඉන්නා වූ ඉතාමත්ම දක්ෂ ජනපද කල්යාණි ඇවිල්ලා යම් රාජධානියක සිංදු කියනවා නටනවා කියලා ප්‍රසිද්ධ කෙරුවා. සංදර්ශනයක් තියෙනවා කියලා ප්‍රසිද්ධ කෙරුවා. සල්ලාලයෝ හරියට එනවා. ඇවිල්ලා ඉතින් ඒ අත්තු නටන්නයි ඒ ඒ ඒ සංදර්ශනය අගය කරන්න පටන්. ඒක විශාල පිටක් එකතු වෙලා. අර සංදර්ශනේ බල බල ඉන්නකොට රටේ රජුරෝ අපරාධකාරයෙකුට දඬුවමක් දෙනවා. මේ මිනිස්සු නටද්දි මේ සිංහිතේ ඇති තෙල් කලයක් පුරවලා ඔළුවට කියලා මේ කඳුලක්වත් වැටෙන්නේ නැති වෙන විදිහට මේ වෙනක නැති ඵලයක්. කඳුලක් හරි හැරුණොත් එතකොටම ගහලා පිටපස්සින් බෙල්ල කඩලා. ඉතින් මේ මිනිසයා දන්නවනම් මේ මිනිසුන්ගේ තියෙන්නේ රසකාමී, දර්ශනකාමී, නටන ගතිය. මට කියන්නේ ඔළුව හොල්ලන්නේ නැතුව තෙල් කඳුලක් හලා ගන්න නැතුව ඒකට කියන්නේ කයි කියලා දැනගත්තොත් අන්න ඒ වගේ යෝගාවචරය දැනගන්න ඕනේ ලෝකයේ තියෙන හැම සංඥාවක්ම හැම වේදනාවක්ම උඩ දාන්න ඒ කොච්චර උඩ දැම්මත් මගේ මේ සති ධාරාව සතිය හලා ගන්න නැතුව යන්නේ කයි කියලා ගත්තොත් එතනදී යෝගාවචරයට මෝල් දහක් වගේ වැඩ කරන්න බෑ. අඩුවක් වගේ වැඩ කරන්න බෑ. බොහෝම ලැබෙන සුළු ගතියක් අවශ්‍යයි. කොහොමකට කියන්නේ ඔච්චර සුළු සුළු ගතියක් ආවත් සිතුල් ගස් පොල් ගස් වැටුණාට උණ ගහ වැටෙනවා. උණ ගහ උගලගේ එන දිහාවට නැහැ. ඒක වෙනකොට එහෙට වෙනවා මේක වෙනකොට මේ නැන්සම් උණ ගහ වැටෙනවා. අනිත් වගේ යෝගාවචර මේ මුරුදු ගුණය, සුවච ගුණය, අනුසීමානීය ගුණය නැතුව මට මේ සියල්ලම මට ඕන විදිහට හැදෙන්න ඕනෑ කියලා මලාගත්ත මතිමතාන්තර මතය කවදාකවත් එකතු කරන්නේ විශේෂයෙන්ම චිත්ත සංඛාර කියන මේ වේදනා සංඥා කියන සයිකසික දෙකත් එක්ක වැඩ කරන්න නම් බොහෝමත්ම නැවෙන සුළු ගතිය බොහෝමත්ම ශෝෂ ගතියක් පෙන්වන්න ඕනේ ඒකට පෙන්වන්නේ මේ වතුර වගේ දෙයක් වතුර කොයි වාදනයට දැම්මත් වාදනේ හැදේ ගන්න වතුර කවදාහක්වත් කියන්නේ මට ත්‍රිකෝණාකාර වාදනය කියලා හතරස් වාදනයකට යන්න බෑ කියන්නේ නිසා යෝගාවචර හිත පටන් ගන්නකොට ඔලොමොල ගොරෝසු දෙයක් වුණාට එන්න එන්න සීලයෙන් පටන් මට්ටම් වෙලා එනකොට සමාධියෙන් මට්ටම් වෙලා විපස්සනාවට යනකොට ඒ පුදුමාකාර මෙලෙක් ගතිය ඇති කරගන්න වෙනවා. ඒ වෙනි මෙලෙක් ගතියක් නැතුව අවදාසක් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක අන්ත දෙක අතරින් වගේ කියන්න අමාරුයි. ඒක නිසා යෝගාවචරයා එnde එnde එnde දැන් වාලේ දැන් කාලේ වචනේ කියනවනම් ආයෙත් අර උප්පත්ති කාලේදී ලදරු හිතක් ඇති කරගන්න. අපේ පොතේ සඳහන් කරලා තියෙන ලදරු සාමණේරයයි කියලා. අවුරුදු 60ක මිනිහෙක් පැවිදි වුණා. එයා කියන්නේ ලදරු සාමණේරයයි කියලා සම්පූර්ණ සාසනික ප්‍රතිපදාව ඉගෙන ගන්නේ අනිත් ශබ්‍රක්‍මචාරින් වහන්සේලා එදා හත් දවසක් හත් අවුරුදු සාමණේර කෙනෙක් වුණා. Tamanට වැඩියෙන් වැඩිමල් නම් එහාට යටත් වෙලා තමයි පහන් කරගන්නේ. ඉන්නේ සුවච ගතිය ඉතාමත්ම උග්‍රව අවශ්‍ය කරනවා විපස්සනා වැඩේට. ඒකෙන් තමයි අපි දැනගන්නේ ඕනම තැනකට ගැලපෙන ආකල්ප සම්ප්‍රතිය. ඒක ගැන කියනකොට සමහර වෙලාවට කියනවා යෝගාවචරයට ඌරෙක් වගේ හොටක් කියන. දෙන ඕන ජරාවක් කාලා බේරෙන්න දැනගන්න. මොනරෙග්ගේ වගේ ගෙලක් තියෙන්න ඕනේ හැමදේම හොඳට බලන්න පුළුවන් ගැටයක් තියෙනවා. උපිෂ්ඨෙග්ගේ වගේ අත් දෙකක් තියෙන්න ඕනේ තියෙන දේ විනිවිද දකින්න ඕනේ. ඔටුවෙක් වගේ මොල්ලිය තියෙනම කාන්දාරේ කොච්චර ගියත් වතුරේ ඉඳලා අඬන්න එපා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ඇති කරලා දීලා තියෙන යෝගාවතර ක්‍රමයේදී ඒ ශිෂ්‍යම තනක යෝග ජීවිතයේ අයිතිවාසිකම් සඳහා සතුනක් නැත. අයිතිවාසිකම කතා කරන යෝගාවතර ක්‍රමයේ අනාකාරයි. අයිතිවාසිකම ගැන කතා කරා නම් අපි හරවයි. අපිට තියෙන මනුෂ්‍ය ජීවිතය අපි යෝගාවචර ජීවිතයක් බවට පත් කරගන්න නම් අපි හැම වෙලාවෙම හැකි සංඥාවක් ඇති කරගන්න ඕනේ. මේ සත්‍යයේදී මට මගේ සතිය නඩත්තු කරන්න පුළුවන්. මේ සත්‍යයේදී මට සමාධිය නඩත්තු කරන්න පුළුවන් කියන හැකි සංඥාව ගන්නවා මිස මට අරක නිසා දැන් මේක නිසා දැයි කියෝ කද්දාකත් ඒ යෝගී ජීවිතය ඉස්සරහට. සර්වඥාන්සේ ඒ බුදු වෙන්න නැහැ ශක්තිත රජ වෙන්න රජ වෙන්න වාසනාව තිබුණ කෙනා සුදුසුන රජු දැනගෙනම දෙන් දින සෑම සැප සම්පතක්ම දුන්නා හතර පෙර නිමිති නොදකින්නේ. නමුත් හතර පෙර නිමිති දැකලා ඔක්කොම ඇහැරලා ගිහිල්ලා ඉස්ලාම් ගාස දෙන්නපාට ගිහිල්ලා මේ පාණ්ඩව පර්වතයේ හැබැතිලා දෙන්නපාට පාත්‍රය දිහා බලනකොට බඩවල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මෙච්චර කල් දිව්‍යාංගනාව වගේ හිටපු කුමාරිකාව හතරකින් පවන්සලද්දී අඳුන් පිළිපැන් ගාති රාජභෝජනයේ රාජ භාණ්ඩවල වන්දපු බුදුහාමුදුරන්ගේ සිද්ධාර්ථ කුමාරයන්ට අතනිමිතෙන් හම්බෙච්චේ එක එක බද්ද කළා. බඩවැල් ළඟට කටෙන් ආවයි කියලා කියනවා. මේක කොහොම වලලන්නේ? ඊට පස්සේ ඒක අධිෂ්ඨාන කරගත්තලු. දැන් කියන්නේ මගේ ජීවිතේ පරපටිබද්ධ ජීවිතයක්. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. පිට පිට පිට පිට වරදලාලු අධිෂ්ඨානය ගත්තේ මම මේකට යන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැවිද්දන්ට අසදම්ම රූපය හැමදාම කියන්නේ. මොනවා කියන්නේ කියන කෙනා. පරපටිපත්තාමේ ජීවිතාර්ථ අභින්නම් පච්චවිචිකාපා. ඒ කිසියන්ද දිනව මහා අම්මුතුන අම්බුවක්. අපි හම්බ කරගෙන කරනවා කියනවා. ඒක නිසා ඒගොල්ලෝ කැමති නැහැ අපේ ජීවිතේ පරිපරිපත්තයි කියලා කියන්නේ ඉගෙන ගන්න හිතර ගන්න කැමති. මහණුනාට පස්සේ රූප වශයෙන් හිඟනවා. හැබැයි මහා නම්බුකාරය ඉඳන ගමක් අපිට. බුදුහාම ඉන්න කාලේ කියනවා නම අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන හිඟනකම බුදුමේ හිඟනකම දීලා වඳින හිඟනකමක් තියෙනවා. අනිත් කිසිම හිඟන්නේකොට දීලා වඳින්නේ නැහැ දීලා ඵලයන් ගන්න කියන්නේ. අපිට හම්බෙලා තියෙන හිඟනකම දීලා වඳින හිඟනකම. කවදාකවත් ඒක මාන්නයට ගන්නවා. මාන්නයට ගත්තොත් කවදාකවත් වෙන කෙනෙකුට භාවනාවක් හරියන්නේ නැහැ. මහානකමක් හරියන්නේ නැහැ. දේශපාලනත් එක්කම වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ සිංහවෝස්ට ගැරිච්චාම අනිත්‍යත්ව දිව්‍ය බව නැතන නෙවෙයි. මොකද මෙයා ගන්න අවශ්‍ය නම් ආකල්ප සම්පත්තියක් ඇති කරගන්න විපස්සනා කරන්න එහෙම නැත්නම් යෝගාවචර ගතිය ඇති වෙන්න. මේ මාන්නාකාර සංකල්ප පොඩ්ඩක් අත්දකින් කියන්න. විශේෂයෙන්ම පරියන්කේදී පැත්තකින් කියලා. අද උපන් දරුවෙක් මම දන්නේ. අරුවචන් වහන්සේට වැටහෙනවා මේ දීලා තියෙන උපදෙස් ටික මම කරන්න ඕනේ කියන හැඟීමක් ගන්න නැතුව තමන්ගේ පඬිලකම් තමන්ගේ හිතේ තියෙන මනසකාන්තර ක්‍රියාත්මක කරන පටන් ගත්තොත් විපස්සනා භාවනා තමයි ලේසිම ක්‍රමයේ පිස්සු වටගන්න. කෙටි ක්‍රමය. ඒක නිසා දවසක් අපේ ලොකු සාංශයෙන් ඇහුවා මරත් එක්ක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා කතාවක් ලෝකේ තියෙනවා. ඔබ වහන්සේ මොකද කියන්නේ? ලොකු සාංශය ඇන්දට ඒකලා කිව්වා මහත්යෝ භාවනා කරලා පිස්සු හැදෙන්නේ පිස්සු භාවනා කරනවා කියලා. වෙන දේවල් කරන්න බැරි වෙනකොට භාවනාව පටන් අර ගන්නවා මේ බුදු ශෝත ගුණයක් දන්නේ නැහැ බෞද්ධකමක් නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ ශීලයක් නැතුව අනාථ කරන ධර්මයකට ගිහිලා අර කාටවත් කරන්න බැරි විශාල භාවනාවක් කරනවා කියලා කියනවා ඒක නිසා භාවනා කරන මේ පිළි සීකේදී වෙනස් නේ මේගොල්ලෝ එහෙම කාටවත් යාපාණ්ඩාවක් කියන්නේ නමුත් මේ ඇත්තන්ට වුණා ඔය කියන ශීලයේ හැමදාම අලුත් වෙන්නේ නැත්නම් ඔය කියන භෞතිකකම දැනුවත්කම දවසින් දවස වැඩෙන්නේ නැත්නම් දිනකට වඩා හොඳ කල්යාණ මිත්‍ර හම් වෙන්නේ නැත්නම් ජීවිතයට වඩා සුවසකති පහළ වෙන්නේ නැත්නම් ඒ විදිහින් අපල අපලයක් කියලා හිතා ගන්න. අනාතයි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් අසරණයි කියලා හිතා ගන්න. මේ බහුසුතකම ගැනත් මම දවසක් කතා කරා. නමුත් ඒ බහුසුතකම මේ සුවසකතියෙන් තොරව ඇති වුණොත් කොළමල ගැටයක් ඇති වෙනවා. ඒක හැම තැනම බුදුජානකසේ පෙන්ලා දීලා තියෙනවා මේ සුවස ගුණයෙන් තොර භෞතිකම ගැන පරිශාගය. නමුත් භෞතිකම අවශ්‍යයි. අපි එසුපිටක ධාරී වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒකට ලක්ෂණ කතා රාශියක් තියෙනවා. ඒ භෞතිකම තිබුණාට හානි කර නොගෙන ඉන්නේ නැහැ. පුළුවන් තරම් භෞතික වෙන්න. නමුත් හානි කර නොගෙන ඉඳ මේක අනිත් පැත්ත මම කියලා දෙන්නම්. ඒකකොට තේරෙයි මම මෙහෙම කියන්නේ. සමත භාවනා කරන ඇත්තන්ට හානිකර ධර්ම 10ක් ගැන කතා කරනකොට එකක් තමයි ග්‍රන්ථ පරිගෝධය කියන එක මේ බෞද්ධකම වෙන්න වෙන්න භාවනාවට බාධා කරනවා. මේ බෞද්ධක වෙන්න කියලා බණ කියලා දැන් අනිත් පැත්තෙන් මම මේ කියන්න හදන්නේ බෞද්ධකම භාවනාවට බාධා වෙනවා කියලා පොතේ ලියලා තියෙනවා. නමුත් විසුද්ධි මාර්ගයේ ලක්ෂණ කතාවක් තියෙනවා බෞද්ධක වුණාට බාධා නොකරගෙන යන්න පුළුවන් සුවචකමක්. නැත්නම් මේ ග්‍රන්ථ Pali බෝධියෙන් බේරෙන්න පුළුවන් කියන එක බුදුන් පරිශාසි. අපි ලංකාවේ ඒ ස්වර්ණමය යෝගයේ බුද්ධ학ම තියෙන අනුරාධපුරයේදී චූලාදේ කියලා හාමුදුරනේ කියලා කියනවා බොහෝම දක්ෂ. මේ හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් ඒ කාලේ අතර මේ වීඩියෝ දිපහසන් තියෙන්නේ නැති ත්‍රිපිටකයේ කටපාඩම් කරනවා. ඒක ඉතින් බොහෝ අමාරු වැඩක් ත්‍රිපිටකයේ දුවා පොත් 50ක් විතර තියෙනවා. අනුබෝධක්ම මහලු පොත්. ඒ වගේම මේ සම්පූර්ණ පාලියේ කියවන්න ඕන අර්ථ දැනගන්න ඕන. අර්ථ සිංහලෙන් දෙන්න ඕන. ඉතින් මේ හඳුරෝ බොහොම අමාරුවෙන් ගුරු උපස්ථානය කරන ගමන් හොඳ වටගුරු හඳුගෙනගේ ගෝලේ උපස්ථානය කරන ගමන් ත්‍රිපිටකේ කටපාඩම් කරලා යම්ම වෙලාවක ඒ පුද්ගලයාට ත්‍රිපිටක ධාරී වෙන්න පරීක්ෂණයක් අවශ්‍ය නම් අජිරෝ දීලා තුනවල රත්තරන් හදපු ගෙඩියක් ගාහන්තරයක් ඒ ගාහන්තරේ ගහපුවාම ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේලා රැස්ලා මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවලු මෙයා ඇත්තටම ත්‍රිපිටකධාරී කියලා බලන්න. ඒ කියන්නේ ත්‍රිපිටකධාරී පරීක්ෂණ මණ්ඩලය රැස් කරන්නේ අපේක්ෂිතය විසින් ගෙඩිලා. ඉතින් මේ චුල්නාවල ඇතුළේ අපි ආම්තු ගෙඩිලා. මේ ගෙඩි ගන්නවා දැන් ඉතින් කට්ටිය රැස් වෙනවා. ඒක ඉවරලා ප්‍රස්ථානෙට ගිහිල්ලා තියෙනවා ගුරු ආම්තුගාව. ගුරු ආම්තු හාජුගේ තේන ගමන් යවවලු චුල්නා චුල්ලාට කවුද ගෙඩිය ගැහුවාද මේ අක්කරන් ගෙඩිය ගැහුවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගැහුවා. ඒකට බුදුහාමුදුරුවෝ නිකන් බරපතල වචනයක් කියලා අපි කියන සංස්කාරයෙන් මොකද්ද චූලාවේ සංස්කාර කියලා කියන්නේ. ඉතින් අර හාමුදුරුවෝ චූලාවේ හාමුදුරුවෝ දැන් පරික්ෂණයක ස්වභාවය උත්තර දීලා සංස්කාර කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම චේතනා කියලා වගේ කිව්වයි කියන්නේ. ඉතින් අර ගුරුහාමුදුරුවෝ ඒකල හ්ම් දැන් චූලනා චූලාවේ හාමුදුරුවෝ දැනගත්තා මං දීපු උත්තරේ ගණන් ගත්තේ නෑ. සංස්කාර කියලා කියන්නේ සංස්කාර තමන්ගේ පුරුදු හ්ම් ඊට පස්සේ ආයෙත් එකක් උත්තර දෙනවා. උත්තර තුනම දුන්නාට පස්සේ බලු සුදාන උඹට තේරෙනවා නේද ඒක උත්තරයක් මතක නැහැ කියන්නේ. ඔබට සැකයි නේද? ඔබ ඇත්තටම බලන දේ උත්තරේ හරි. උඹට සැකයක් ඇති කරන දීකට උඹ දෙවෙනි උත්තරේ දුන්නේ පළවෙනි උත්තරේ ගණන් ගන්න නැතුව ඒ නිසා උඹට දෙත් කියලා. ඒ නිසා රෝහණ ජනපදයට ගිහිල්ලා බුද්ධ රසිත කියලා මම දන්න හාමුදුර කෙනෙක් ආවෙ ඉන්නවා. හරියටම ගුරු මත ඉගෙන ගනින් ඊට පස්සේ ඉතර කරුණු කෙලින් උත්තර දෙන්න ගුරු ගියන් කියලා පිටත් කරාවි රෝහණ ජනපදයට. සිංහාග හම්දෝ 500ක් වෙන ගැතිය. ඒ කල්ලා ගෝණ යනපදේ ගිලේ හාමුදුරන් කියන මගේ ගුරු හාමුදුර අසවලා මට උපහාසයේ ළඟ ත්‍රිපිටකය හදාගලා එන්නේ කියලා කිව්වා. ඒ සමග අනුකම්පා කරලා මට ත්‍රිපිටකය කියලා දෙන්න. ඒ හාමුදුරුවෝ මම දැන් වයසයි. මට ওই දීඝනිකාය මධ්‍යමනිකාය නම් විතර කියලා කියලා කටපාඩම් ඉතිහි හැදුවා. මේ සංයුත්නිකාය අනුත්තරනිකාය බුද්ධනිකාය උඹ ඇසුරු කරලා නැහැ. ඒ නිසා මට මේ අලුත් කරගන්න බෑ. ඒ අපි දෙන්නටම හරියන්න අපි මෙහෙම වැඩක් කරමු. මොකද අපි රට්ටුන්ට කියමු අද ඉඳලා මාස 3ක් අපි ත්‍රිපිටක සජ්ජහනාවක් කරනවා. උඹට උදේ වරුවේ මිනිස්සු ආවට පස්සේ මේ පෙළ වචනේ බුද්ධ බුද්ධ වචනේ කියපන්. මම රැයට ඒකේ ආචාර්ය මතේ විස්තර කරලා දෙන්න. දැන් චූරණාගග්ගේ ඇත්තටම මේ ආචාර්ය මතේ දැනගන්නනේ. ඉතින් මෙහෙම මාස කාලෙක මාස 3ක උදේ වරුවේ චූරණාග හඳුරුවෝ මේ සූත්‍රය කියන. හවසට ගුරුහාමුදුරෝ ඒකේ අටුවාව අටකතනේ දෙක. එහෙම කරගෙන කරගෙන ගිහලා අන්තිම දවසේ සුණාගහාමුදුරෝ දේවරුවේ බණ කෙලවරනකොට අර උන්වහන්සේට අටුවාමකේ කියලා දීපු අර ගුරුහාමුදුරෝ රෙකමන්ඩ් කරපු හාමුදුරෝ ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඇදිරිලා නේ කරු අනේ චූරනාග මට කමටහනක් දෙන්නේ. චුණාරාමයේ ගලි ස්වාමීන් ඔබ වහන්සේ ගුරුකන්හි සලකලා තමයි මම මේ ත්‍රිපිටකය හදාගන්නේ. දැන් ඔබ වහන්සේ මයි ළඟට ඇවිල්ලා ඇදලි බඳගෙන වාඩි වෙලා මගේ කම තහනක් ඉල්ලන්නේ. මොකද මේ මිනිස්සු මොකද හිතන්නේ කියලා. ඒසොත් ඒ ගුරුහාමුදුරු කියවලු චුණාගේ ගමන ගියේ මිනිහාගේ පාර වෙනවා. උඹ වැඩේ කරගත්ත බවම තේරෙනවා. සත්‍යෝ ආවසෝ ගත කෂ්ම මංගෝ කියලා වචනයක් කියලා. ඇත්තටම බලන චුණාගහම්තු ඒක කොටස් සෝවන් වෙනවා කියලා. අරහංගුව ත්‍රිපිටකතර වුණාට ඕනනාට උගන්වන ආයත භාවනා කළා නැහැ. මේ පළවෙනි මේ චූර්ණගහන්දරෝ මුල් වලාවට උදේ වරුවේ සරුවච්ච වචනේ කියනකොටම තුන් මාසයක් බණාගෙන හිටපු අර ත්‍රිපිටකතර ගුරුහාමුදුරන් දෙවිලා දෙනවා මුන්වන්සේ පොඩි කෙනෙක් කියලා. ඒකයි ඇවිල්ලා මහජනක ඉදිරිපිට ඇදලි බඳගෙන අනිවාර්යයෙන්ම මට කමටහනක් දෙන්න කිව්වේ ඊට පස්සේ ගුණාගහන්තුක මේ හාමුදුරනේ තියෙන සුවතකම කලකලා නිහතමානීකම කලකලා කමතහන කියලා. කියන්නේ කමතහන් දෙන්නේ ගෝලයා කුරුණාශය. ඒක නිසා දැන් ත්‍රිපිටක යහරි රෝහණ ජනපදයට ගිහිල්ලා දැන් සංගාරපුරයට ගිහිල්ලා ත්‍රිපිටකධාරී කියන විභාගයේ සමත් වෙලා 500ක් වෙනකට උදේ හවස බණ කියලා දීදී ඉන්නකොට එක දවසක පණිවිඩයක් ආවලු මෙහෙන් පන්තියක් පවත්වනකොට රෝහණ ජනපදයේ අර ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. ඒකද කුරුණාල හාමුදුරුවෝ කියවල මට දැන් ආයේ විහාරයට යන්න ඕනේ නැහැ කියන නැගිටලා නැගිටලාම තියෙන පස්කඩේ අරගෙන අනිවාර්යෙන් මගේ ස්වාමීන් වහන්සේ රහත් වෙන්න ඕනේ. උන්වහන්සේ ඉච්ඡර සුවචකමක් තිබුණා. මං ඉදිරියට ඇදලි නැදලා කමටහන් ගත්ත ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අනිවාර්යෙන්ම රහත් වෙලා තියෙනවා කියලා 500ක් වෙන කන ගහන දීලා ඒ ආදාහන කටයුතු කරන ස්තූපයක් වැඳලා ආවයි කියලා කියනවා. අන්නේ කතාව කියලා අතුවාචාරින් වහන්සේ පෙන්නනවා. කොච්චර බහුසුත වුණත් සුවච වෙන්න පුළුවන් එහෙම කෙනාට තමයි සාර්ථක වෙන්නේ. ඒක නිසා අපි හැමදාම පොඩ්ඩක් ඉන්න. ඒකදී උපමාවක් කියනවා අපේ නායක හඳුරෝ කොහොමදෝ ඒක වයසක හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගහලේ වළඳලා ඇවිල්ලා දැහැත්තක් වළඳනවා. දැහැත්ත කියලා කියන්නේ දත්දුරුෂුවට අපි සිංහලෙන් කියන්නේ දැහැටි කියලා බොහෝ ගණන් දක්වලාගෙන පැත්තක් තලලා ඕකෙන් දත් සුද්ධ කරගන්න එකයි කරන්නේ. සක්මන් කළා එහා පැත්තට ගෙහිලා සක්මන් එහා පැත්තේ තියෙන කවුළුවෙන් දැහැට එහා පැත්තට ගන්න. මා අමා 6ක් 7ක් විතර හැමදාම ඔය දැහැට දණු දාලා දාලා දවසට මිනිස්සුයිලා කුටිය සුද්ධ කරනවා එහා පැත්තේ ගිහලා බලනකොට මෙච්චරක් එක්ක උස මිටික් හැදිලා තියෙනවලු දැහැට දණු එකේ. නාමු කල්පනා කරලා දැන් මහා සහයේ මම ගානක් දැහැට ගන්න කියලා අඟල් හතරක් අඟල් අටක් අතර දිග තියෙන සත්පුරුෂක් විතර කෑලා. මෙච්චර තොගයක් මෙතන එකතු වුණා. මං දවසකට දැහැටි දණ්ඩක් පමණ ප්‍රදේශයේ කටපාඩම් කරා නම් මං දවසට මේ වෙනව කොච්චර ඉගෙන ගන්නද. ඒ ශාන්ති එදා ඉඳලා ගුරුවරුන්ට ගුරුවරෙක් වශයෙන් ශිෂ්‍යයන්ට උගන්වනවලු දවසකට දැහැටි දණ්ඩක් පමණ ප්‍රමාණයක් ඒ කියන්නේ පොත පෙළක් විතර කටපාඩම් කරනවා. ඒක කටපාඩම් අවශ්‍යයි. නමුත් කවදාකවත් ඒ දැනුම මහාන් තත්ත්වකමකට යන්න බෑ. දන්නවා කියලා පෙන්වන්න යන්න බෑ. අං වෙනවයි කියලා මගේ වචනේ මම කියන්නේ ඒක කවදාකවත් යෝගාවචර කමට දැරෙන්නේ. ඒ විද්‍යාඥ වංශේ වැඩ ඉන්න කාලේ ඔක්සිල කියලා හාමුදුරුවෙක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ පන්ති 16ක් කරා. ඒ කියන්නේ උදේ ඉඳලා හැන්දා වෙනකන් මහාචාර්ය කෙනෙක් වගේ පන්ති ගන්න. ඒක කවදාවත් භාවනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මේක දැනගෙන උන්වහන්සේ ළඟට වඳින්න දෙනකොට ආ තුච්ච පොතිල වඳින්න ආවද කියලා. ඇඳලා යනකොටත් අහනවා ආ තුච්ච පොතිල යනවද කියලා. තුච්ච කියලා කියන්නේ හිස් නිමෙයි කියලා. ඉතින් මේක ශෙනගේ ඉස්සරහා අර මේ සම්පූර්ණ බෞද්ධ තහඳුරන්න තුච්චයි කියලා වචනේ පාවිච්චි කරනවා. ඊටත් ගිහිල්ලා කල්පනා කරලා මොකද බුදුරජාණන් වහන්සේ මට තුච්චයි කියලා කල්පනා කියන්නේ. ඒක කල්පනා කරලා මම දැන් මෙච්චර ගානකට පන්ති පැවැත්වුවාට මගේ බණ භාවනාවට මට වෙලාවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මට තුච්චයි කියලා කල්පනා කරන්න කියලා හිතුවලු මේ පන්ති වල කට්ටියට කිව්වොත් එහෙම මට භාවනා කරන්න වෙලාවක් ඕනේ කියලා කිසි කෙනෙක් උදේ දෙන්නේ. කිසි කෙනෙකුට කිව්වට මට වෙලාවක් දෙන්නේ. ඒ නිසා මුන්නවාසේ අපේ සංවේගයක් ඇවිල්ලා රවෙන්ද උදේ ගෙඩිය ගන්න ඉස්සෙල්ලා පාන්දරේ. පාත්‍රේ කරේ දාගෙන දෙපළ සූරු ඇඳගෙන නොකියම ගිහිල්ලා කියනවා. මොකද කියලා ගියා නම් දෙන්නේ. ගිහිල්ලා ගව් 120ක් ඇතර ගියාට පස්සේ හම්බෙලා කියනවා ආන්දර 39ක් භාවනා කරන අරණිය කියලා. ඊට පස්සේ තාගත්තු මේ ශාන්තලා බොහෝම ගන්න භාවනා දෙලා ඉන්න කට්ටිය. ඒක නිසා මම මෙතෙන්ද කියලා කමටහනක් කරන භාවනා කරන්න ඕනේ කියලා දවල් වෙලා ආගන්තුක හාමුදුර කෙනෙක් විදිහට ලොකු හාමුදුරාවට ගියා. ඊට පස්සේ කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මම ගරස්මුල ජේතවනාරාමයේ හිටියේ. මම තමයි මේ කොන්ති පවත්තල් දීදී මම නම් සතර සද අවශ්‍යතාවයක් ඇති වෙනවා භාවනා කරන්න ඒ නිසා මට කරුණා කරලා පුතියක් දෙන්න කමටහන දෙන්න. උපහාම්දෝ දැනගත්තලු මෙයාට අන් ඇවිල්ලා තියෙනවා. උපහාම්දෝ කමටහන් දෙන්නේ නැතුව කිව්වලු මම දැන් ඕවා කරන්නේ මම දැන් වයසයි. කැමති නම් අන්න දෙවෙනි හාමුදුරුවෝ ඉන්නවා දෙවෙනි හාමුදුරුවෝ ගාවට කියලා කමටහනක් ගන්න. ඉතින් මේ පොත්ලා හාමුදුරුවෝ හිතුවා මේක චාරිත්‍රාක් වෙන්නේ නැති කියලා දෙවෙනි හාමුදුරුවෝ ගාවට. දෙවෙනි ආහඳුත් මෙයාගේ මේ මහාන් තත්ත්වකම දැකලා හිතුවා ලොකු ආහඳුරෝ අතපාස් කරලා එළියේ මයි ළඟට මට මේක දරන්න බැරි එකක්. ඒකවල දැන් මයි ළඟට ආවට මම දැන් කරන්නේ නැහැ තුන්වෙනි ආහඳුර ගාව යන්නේ කියලා තුන්වෙනි ආහඳුර ගාවට කරා. ඉතින් ඇත්තට ප්‍රතිලාහම දෙකවල මේක වෙන්න විචාර කරලා තුන්වෙනි කරා කාට බැලුවොත් උපවාසයේ ලොකු ආහඳුර ගාවට යන්න බෑ මයි ළඟට ඕකට ආවේ. මේ ආහඳුරනේ ලොකු ආහඳුර ගාවට ගියාම දෙවෙනි කරාට යන්න බෑ. දෙවෙනි කරා මම උපවාස කරන්නේ. ආයෙන හතරවෙනි කරා ගියා. සෝමගිල 29 වෙනි ආන්දෝල දක්වාම අතපල්ලය ඇලුවා. ඒත් මේ හඳුරන්නේ පද බල සංවේගයක් පහල වෙලා 30 වෙනියට හිටියේ හත් අවුරුදු සාමයේ මනස. ඊට පස්සේ 29 වෙනි ආන්දෝල ගෝල කැමතින සාමයේ කාන්දෝල ගාවට දීලා කමටන් අතල්ලා. ඒත් මේ හඳුරන්නේ ලොකු සංවේගයක් නිසා ගිහිල්ලා වන්දනා පස්සේ සාමයේ හඳුර මොනද බලනකොට ඔබ වහන්සේ මගේ මුත්තාවයි. ඔබ වහන්සේ කොහොද මං කියන දෙයක් අහන්නේ කවදාකවත් මේක හරියන්නේ නැහැ මට කම ගහන්න දෙන්න බෑ හරි සමුවේට ඇවිල්ලා නොවඬ ඇඳලා කිව්වලු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සත්‍යශානන් වහන්සේ ඔබ වහන්සේට තේරෙනවා නම් මම අද ඉන්නේ මේ සංවේගයේ ඔබ වහන්සේ කියනවා මේ ඉස්සරහා කියන මඩවලට මට බහින්නේ කියලා මම බහිනවා ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කල් කරගෙන තියෙන සම්පූර්ණ මගේ කාලය නාස්ති කරලා මට දැන් කල්යනා මිත්‍රෝ නෑ අනුකම්පා කරලා මට කම ගන්න දෙන්නේ ඔබ වහන්සේ හොඳට ලොකුරි ආන්දු අහනවලු ඔබ වහන්සේ හොඳටම විශ්වාසයක සුවසව මම කිව්වොත් මඩට බහිනවයි කියලා. එහෙමයි. මම බහින්නේ. අනේ අර සාලු කිව්වත් ඉතින් ධනක් යනකම් මඩට වැටෙනවා. ඒක බුදුරක හොඩි ආන්දු කියනවලු දැන් නම් ඉතින් මට විශ්වාස අර ඔබ වහන්සේ කියන දහයක ගොඩෙන්නේ. ඒකට ආවට පස්සේ ඇදිලි වැඳලා වාඩි වුණාට පස්සේ අර මම උදේ කියපු උපමාව කියනවා. මම කියන්නේ උදේ විදිහට කිව්වේ හොඳයි මට ඔබ වහන්සේට කියලා දෙන්න තියෙනවා. ඔබ වහන්සේ බොහොම දැනුම තියෙන කෙනෙක්. මට ප්‍රශ්නයක් අහන්න දෙනවා. ප්‍රශ්නෙට දෙන උත්තරය දෙනවා. උත්තර මම කියලා දෙයි. මොකක්ද? කටවල් හැක් තියෙන උඹහට තලගොයේ පිංග ගත්තොත් මේ තලගොය අල්ලන්න ඕන නම් මස්සද්ද මොකද කරන්නේ? ඒක වැඩි කරන කටවල් පහක් වහලා හයවෙනි එකෙන් දුම්බිමිනවා. කිම්මන පස්සේ තලගොයට ඉන්න බැරි වෙලා ඉන්නේ තියෙන්නේ හයවෙනි හිලෙන්නේ. එතෙන්දී මස්සද්ද අල්ලගන්න. ඒ වගේ තමයි ඔබ වහන්සේ කටවල් හැක් තියෙන උඹහක් වාගේ ඇහැ කියන්නේ එකකට, කන කියන්නේ නැහැ කියන්නේ එකක්, කට කියන්නේ එකක්, දිව කියන්නේ එකක්, නාසය කියන්නේ එකක්, කය කියන්නේ එකක්, හිත කියන්නේ එකක්. ඉතින් ඇද්දේ වහගන්න, හද නැතනකට යන්න, ගඳ සුවඳ බලන්න එපා, රස බලන්න එපා, කය හොල්ලන්න එපා. ඉතුරු හිල දිහා බලන්න ඉන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහෝම කල් භාවනා කරලා කරලා කරලා එතනින් තමයි ගොඩ ඇවිල්ලා. එතනදී හැම වෙලාවෙදීම මේ තේරවාදී ශාසනයේ හොඳට සැලකිලිමත් වෙනවා ගෝලයාගේ ශුවකපත්. නමුත් අද තත්ත්වය නම් අන්තිමම ශෝචනීය. අද බෝඩ් ගහගෙන Taman ළඟට කර්මය භාවනා කරන කට්ටිය ගෙන්න ගන්න ගුරුවරු පාරයි ඉන්නේ. ඒ නිසා එන ගුරුවරු එන ගුරුවරුන්ට පහින්දින්ට උපස්ථානය කරන්න මේ එන ගෝලෙන්ට උපස්ථානය කරන්න වෙලා තියෙන ගුරුවරුන්ට. මොකද මේ ගෙන්න ගන්න තියෙන වුණාව. මේක කවදාකවත් භාවනා හරියන කරන්නේ එක දවසක් පත්‍රේ දාලා තිබුණා මෙන්න මේ විහිළුවක්. ඒ විහිළුවේ ලියලා තිබුණා අද රටේ ඉන්න අධ්‍යාපන ඇමතිවරයා සුදුස්සෙක් නොවන නිසා ඒ පුත්‍රයා නිතරම තමන්ගේ ප්‍රයිවට් සෙක්‍රටරියට බයලු වැඩ කරනවා. සෙක්‍රටරි මොකද්ද කියන්නේ? ඒ දේ කරනවලු මොකද නැත්නම් ඇමතිකම ගහලා යනවනේ. සෙක්‍රටරි කියන දේ කරගෙන එයා යාළු කරගෙන ඉන්නකලු කරන්නේ. ඒ සෙක්‍රටරි එයාගේ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මිනිහා වැඩ දන්නේ නැති. ඇසිස්ටන්ට් එකට බැලුවොත් එන්නේ එයා බයයිලු. බලා මේ දිස්ත්‍රික්ක ආදාන අධ්‍යාපන නිලධාරීගේ මණ්ඩලයේ දිස්ත්‍රික් ආදාන නිලධාරී මණ්ඩලයේ කියන දේ අහගෙන ඇසිස්ටන්ට් වැඩ කරනවා. මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු Taman යට දෙන ගුරුවරුන්ගේ ප්‍රධානාචාර්යවරුන්ට බයි ඒගොල්ලෝ ෂේප් කරගෙන වැඩ කරනවා. ප්‍රධානාචාර්යවරු උපගුරුවරුන්ට වගේ වැඩ කරනවා. උපගුරුවරු කියන ආකාරවල උපගුරුවරු වැඩ කරන්නේ පන්තියේ ළමයින්ට බයිරු ළමයි මොකාටවත් අය. මොනෝකයි අද තියෙන අධ්‍යාපනය. ඒ වාගේ තමයි අද භාවනා කරන්නේ. මේ එනේන කතියගේ හිත සතුටු කරන්න ගුරුවරුල හැතිලා ඉන්න මිසක් ඒ ගෝලයෙන්ගේ සෝච බව සිතරුවා පිළිබඳ ප්‍රතිබල සහිතව වචන දෙකක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ මොකද? තමන් භාවනා කරන්නේ. ඒක නිසා භාවනාව ගන්න ගුරුවරයෙක්ගෙන් මොන දෙයක් ආවත් ලෑස්තිලා ඉන්න. ඒකදී මේම හරියට කාර්කයට ගලපෙන සමන්ද පුච්ච දේවල්ම හම්බ වෙන්නේ නැහැ. සමහර විචක ඒ ඕනේ දඬුවමක් ඕනේ පරීක්ෂණයක් කරන්න ඉඩ දෙනවා. එහෙම නැතුව මේ කරන්නේ. ඒ නිසාම දෝ සර්වතන්තේ සඳහන් කරලා කියනවා නියම කල්යාණ මිත්‍යාගේ ගුණ සඳහන් කරනවා මම අර එදා කිව්වා වගේ කන්‍යම කල්යාණ මිත්‍යා යුද්ධයන් දදාති දෙන්න බැරි මොකද්දෝ දෙන්නේ. ඒ ඔක්කොමලා සත්‍යයෙන්ට හිත සන්තෝෂ කරන්න මේ නැලවිලි කවි කියන එකක් නෙවෙයි කර්මස්ථාන දෙක. බුද්ධයන් දදාති හරියට චිත්ත බෙහෙතක් වන්න වගේ. දුක්කරං කරෝති. ඒ යෝගාවචර පිළිස අකමැති දෙයක් කරවන. යෝගාවචර පිළිස කැමැති කය සමකන සැප ඇති වෙන දේවල්. නමුත් මේකේ කියන්නේ වන්නනේ දුක් දුක්ඛ සත්‍ය උගන්න. දුක්ඛමං කමති. මේ දේ කරන්නේ මේ ගුරුවරු තමන්ගේ රුචියට නෙවෙයි මේ සාසනය පවතින්න නම් අපි අපේ මනසකාන්තරත් එක කරලා බෑ ලොකු ඉවසිල්ලකින් මේ වැඩේ කරන්න. ඒ වගේම ගුයමත්ව ආයිකරයේදී තමන් මේ ගමනේ යනකොට විඳපු සෑම දුකක්ම ඒ ශිෂ්‍යයන් කියලා දීලා මේක ලේසි ගමනක් නෙවෙයි කියලා තමන් ළඟ තියෙන සෑම පුද්ගලික රහසක්ම ශිෂ්‍යයන්ට කියලා දෙනවා. මේ ශිෂ්‍යයෙක් කෙනෙක්වත් කැමති නැහැ තමන්ගේ පුද්ගලික රහස් අනෙක් අය ළඟ ගන්නවා. එයා විශේෂයන්ගේ සෑම රහසක්ම රකින්නත් තිබෝඩාවක දාගන්නවා. ගුය මස්ස පටිගුයති. ඒ වගේම ආපදාසුන ජහති. ඒ ගෝලයා අමාදේ වැටිච්චාම ආපදාකටපත් වෙච්චාම කාදාකත් හරන්නේ. ඒ වගේම සීනේන න නාතිමන්ත. මේ පුද්ගලයා දුකට ලැජ්ජාවකට හීනමානයකටපත් වෙච්චාම කාදාකත් පාත්‍රව හරගන්නවා. අන්න මේ ಗುಣ ටික තමයි අපි කල්යාණ මිත්‍රයෙක් ගැන කල්පනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ රුචි ගුරුවරයා ගාවට ගිහලා රුචි කම තහන අරගෙන රුචි කාලයට කරන්න බෑ. ඒක නැතුවත් බෑ. මෙන්න මේ දෙක නැද යන්න නම් ගෝලයාගව නැත්නම් කර්මස්ථානයේ යෝගාවචරය ගාව මුරුදු ගුණේ තියෙනවා. සුවච ගුණේ තියෙනවා. ඒ සුවච ගුණේ නැතුව අපිට මේ ගඟ දිගේ ඉහළට යනවා. ඉතින් ඒක අවසාන වශයෙන් මට මතක් කරගන්න තියෙන්නේ සුවච ගුණේ පතලා ගන්න බෑ. ආයාසයෙන් Tamanට ආරූඪ කරගන්න බෑ අනිවාර්යයෙන්ම භාවනා කරනකොට තමයි එන්නේ ඒක සීලේ කෙනාට වැඩිය ලොකු සුවචකමක් වෙන සමාධිය හරි ධ්‍යානෙ නැත්නම් සමාධිය කියනකොට සුවච වැඩි වෙන්න වෙනවා විශේෂයෙන්ම විපස්සනා කරන කෙනා අනි වතුර වාගේ යන ඕනම තැනකට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තිය නැත්නම් විපස්සනා කරන්න. ඒ නිසා විපස්සනා කරනකොට මම එදා කියපු වචනයක් මතක් කරන්න මම කැමති වෙනවා. අපිට ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව විදිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේ මේ භෞතික සම්පත් අතරින් හම් වෙන්නේ. නමුත් කවදා හරි අපිට මතක තියාගන්න වෙනවා ශ්‍රද්ධාව නැහැයි කියලා හිතනසලී යන මට්ටමට යනකම් අපි ශ්‍රද්ධාව පිළිබඳ ඉගෙන ගන්නවා. අපි අශ්‍රද්ධාව ආවේකපත් වෙනවා. පස්තුනා නොසලී ඉන්න තරමට ශ්‍රද්ධාව පිළිබඳ කෙල කැඩෙනට එන කරදරයක්. අශ්‍රද්ධේන කම්පතිති ශ්‍රද්ධා බල. නැන්ද වීරිය පිළිබඳ කොච්චර උත්සාහ කරත් කුසීතකම අපි යට කරන වෙලාවල් එනවා. පරියන්කේදී නිින්ද යනවා. භාවනා සක්මනේදී නිින්ද යන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවේදී හිත වට ගන්න නැතුව සලන්න නැති වෙන විදිහට කුසීතේන කම්පතිති වීරිය බලන් කියන තැන තනකම් කුසීතකම සහ වීරිය පිළිබඳව කෙල කැඩෙනවා. ඒකම අපි මුළු ජීවිතේම අපි සමාහලට ගත කරන්නේ සතියෙන් ගත කරන්නේ. නමුත් අපි කොහොමද ඒකට තේරෙන පටන් අර ගන්නවා අපි සතියේ නැහැ. ප්‍රමාදේ වැටිලා අසතියටපත් වෙලයි කියලා. ඉන්නේ ඒකට නොසැලෙන තැනට යනකම් අපිට සුවචකී කරු වෙනවා. ප්‍රමාදේන කම්පතිටි සති බල. ප්‍රමාදයට වැටිලා සමන් දෙස්දී ගන්නෑ. නිඳ කරගන්නේ නැවත සත්‍ය හදාගෙන යන කර්මත සත්‍ය පිළිබඳව මුලමදාක දැනගන්න. ඊගාවට වික්ෂේපේන කම්පතිටි සමාධි බලන් හිතේ හොඳටම වික්ෂේප කරනවා. හරියන් කියන්නේ භාවනා කරන්න හිත සමාධිගත කරන්න සම්පූර්ණ වික්ෂේප කරනවා. සක්මනේදිත් වෙනවා. ඒත් නොසැලී භාවනා ජීවිතය කැප කරගන්න නැතුව ප්‍රතිපදාව දිකට ගෙනියන්න තරමට වික්ෂිප්ත භාවයේ පිළිබඳ පරතරට යන්න ඕනේ. අවිජ්ජායන කම්පකීටි පඤ්ඤා බලය. අපි මෙච්චර වටිනා සද්ධර්මයක විද්‍යාව හොයාගෙන යද්දී අපි අපේ තියෙන මෝඩකම් පේන්න පටන් ගන්නවා. අපි ළඟ තියෙන අවිද්‍යාව පේන්න පටන් අර ගන්නවා. අන්න ඒකට නොසලී ජීවිතයේ මේ ගුණවත් ජීවිත භාව නොදී අවිද්‍යාවේ නොසලී ඉදිරියට යන තරමටම කෙලකන්නාට පස්සේ තමයි මේ සෑම ගුණයක් සද්ධාව, විරිය, සමාධිය, සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පහම ඇති කරලා ඒ ශ්‍රද්ධාව කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ ඇති කරගත්ත වීර්ය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ වඩන සතිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ වඩන සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ වඩන ප්‍රඥාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි ධර්මයක් මේක ශාසනයක් කියන තැනට යනකම් මේ සෑම දෙයකදීම නොසැලෙන බවක් ඇති කරගන්න නම් පුදුමාකාර සෝචකයක් අවශ්‍යයි එහෙම නැත්නම් අපිට මේ වැදෙන වැදෙන වෙලාවේ අපි හිත නරක කරගන්නවා. ගුරුවරු ගැන වැරදිට හිතනවා. භාවනා මධ්‍යස්ථාන ගැන වැරදිට හිතනවා. භාවනා කර්මස්ථාන ගැන වැරදිට හිතනවා. ඒකෙල්ල අනුන්ට දොස් පාවනවා. මේ සෑම දෙයකටම අපි දුර්වචකම් දෙනවා. මේ සෑම දෙයක් වෙන්නේ අපේ කෙලෙස් නිසායි. ඒ නිසා අපි සෝචව කටයුතු කරනවා නම් එන සෑම සිද්ධියකම හේතුඵල ධර්මය හොයනවා. මිස ආදවත් දෝෂයක් නැහැ. ඒ නිසා මම දේශනාව අමාර කරන්නේ මේ මුළු බුද්ධ ශාසනයේ කිසිම තැනක අයිතිවාසිකම් සඳහා සටනක් නැහැ. අයිතිවාසිකම් සටහන් එනකොටම ආත්මවාදී වෙනවා. නිත්‍ය සංඥාව තමයි ඉදිරියට එන්නේ කියන්නේ අනිත්‍ය සංඥාව ඉදිරිපත් කරගෙන අනාත්ම සංඥාව ඉදිරිපත් කරන අපි මෙහෙමනම් බුද්ධ ආදී උතුමන් වහන්සේලා කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම ශිල්පක දායකයෙක් නැතුව කිසිම භාවනා ක්‍රමයක් දන්නේ නැතුව මේ සංසාරේ ඉස්සලා මේ සත්‍ය සාගන්නකොට කොච්චර දුක් විඳින්නද අපිට අද සීකස දායකයෝ ඉන්නවා, ගුරුවරයෝ ඉන්නවා, භාවනා ක්‍රම කියනවා, භාවනා මධ්‍යස්ථාන කියනවා. ඒ නිසා අපි මේ විශාල දුක් ප්‍රදේශයක් සතන් නොකරම දිනලා තියෙන්නේ. ඒ සමේ ප්‍රමිනිච්ච දුක් පැනිරහයි කියලා හිතාගෙන ඉදිරියට යන්න මේකෙන් එනකන් දැන හෝ නොදැන අපිට උදව් උපකාර කරු මේ සුවච ගුණය දුර්වච නොවන ගුණය ඉදිරියට පවත්වමින් මේ ශාසනය ලබන්න තියෙන උත්තරම සැපේ ලබන්න නම් වතුර වාගේ උණ ගහක් වාගේ කිරිවදින ගොයන් කරලක් වාගේ මෘදු අනතිමානීය ඉදිරියට යන්න අපි දෙනාගේ එකිනෙකා එකතු කරන සමගියක් නැත්නම් සමාදානය කෙලිමු අපිට ඇති වෙනා මෘදු ගුණය තුලින් අපිට මේ සද්ධර්මයේ තියෙන ගැඹුර තව තවත් තේරුම් ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියන ප්‍රාර්ථනාවයි.